දේශනාව පවත්වනු ලබන්නේ මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you.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 පඤ්ඤා හෝති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියාති තී අවුරුණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩ පිළිවෙලේ ධර්ම දේශනා මාලාවක් වශයෙන් සිංහල පාත්වාගෙන යන ධර්ම දේශනා මාලාවට අබේරාජ සූත්‍රයේ සඳහන් වෙන පංච ප්‍රධානියංග මූලික තේමා වශයෙන් තියාගත්තා. අවස්ථාව ලැබෙන පරිදි එක එකක් ඒ ප්‍රධානියංග මේ වෙනකොට සාකච්ඡා කරගෙන ආවිල්ලා තියෙනවා. අද මේ මම ඉදිරිපත් කරපු pāli වාග් මාලාවේ සඳහන් වෙන්නේ අවසාන ප්‍රධානියංගය ප්‍රඥාවන්ත වීම පඤ්ඤවාහෝති කියලා සඳහන් කරන්නේ. ඉතින් පළවෙනිම අපි සඳහන් කරේ සද්ධාව ඊගාවට අල්පාබාධ භාවය ඊගාවට ෂටමායාවී භවෙන් තොර බව හතරවෙනිවට වීර්යවන්ත භාවය ඊගාවට අද සඳහන් වෙන්නේ ප්‍රඥාව. ඉතින් ඒක නිසා මේ පඤ්ඤාවත් අසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා සර්වචනන්සේ දේශනා කළ පරිදි මේ ශාසනයේ ප්‍රධාන වැඩක් ගන්න නම් නැත්නම් ශාසනයේ මේ ඉදිරිපත් කරගත්ත පාඩේ අවසානයේ සඳහන් වෙන සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියන විදිහට මනාකොට සම්‍යක් ලෙස පුළුල් ලෙස මේ දුක කෙලවර කිරීමට ප්‍රඥාව අවශ්‍යයි කියලා. ඉතින් ඒ කියන ප්‍රඥාව යෝගාවචරයක් සතු විය යුතු මූලික ප්‍රඥාව. ඒක ක්‍රමයෙන් තව තවත් දියුණු පවුණු කිරීම තමයි ඔය භාවනාවෙන් කෙරෙන්නේ. විසුද්ධි මාර්ගයේ වගේ විශාල පොතක් කරන්ද මූලික වශයෙන් හේතු වෙච්ච මේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජට පටිතෝපජා කිංකින් ගෝතම පුච්ඡාම කෝයි මං ජපි ජටේ ජටං කියන ඒ ගාථාවට ප්‍රශ්නයට කරන පිළිතුරු වශයෙන් සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජතේ දතං කියලා දීපු ගාථාව ගොඩක් කාලට මේ පොත්පත් කියවන ඇත්තෝ අතර ප්‍රසිද්ධයි. ඒකෙදි මේ ප්‍රඥාව තුන් පොලක සඳහන් වෙනවා. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ සීලේක පිහිටියා වූ ප්‍රඥාවන්ත පුද්ගලයයි කියලා. එතකොට ඒ සඳහන් වෙන ප්‍රඥාව සහජ ප්‍රඥාව කියලායි සඳහන් කරලා තියෙන්නේ. උපත්තියම ලැබිය යුතු ප්‍රඥාවක්. ඒක අවශ්‍යයි අඩුම ගානේ කියනවනම් ශිල්පද ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් කෙනෙකුට ඒ මූලික උපත්ති ප්‍රඥා නැත්නම් මේකට කියනවා නිපක ප්‍රඥා කියලා. එහෙම උපත්ති ප්‍රඥා සහිත පුද්ගලයාට ලස්සන නමක් සඳහන් කරනවා මේ දහවි කියලා. මේ දහවි කියලා කියන්නේ නිපක ප්‍රඥාව සහිත කෙනා. ඒ කියන්නේ උපත්තියම ප්‍රඥා චෛතසිකයේ සහිතයි. මෙතනත් මේ පංචපදහණියන් වල සඳහන් කරන්නේ අන්න ඒ වගේ උප්පත්තියෙම තිබේ යුතු ප්‍රඥාවක්. ඉතින් ඒ ප්‍රඥාව ඒ වෙනකොට දී ඇති සාධකයක් වෙලා තියෙනවා. ඒක නැතුව මේකේ මුල පුරන්න අමාරුයි. ආරම්භක සුදුසුකමක් වශයෙන් තිබිය යුතු මූලික ප්‍රඥාවක් තියෙනවා. ඒ නිපක ප්‍රඥා ශීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤාංච භාවය. ඊට පස්සේ යා සීල භාවනා මේ චිත්ත භාවනා ප්‍රඥා භාවනා කරනවා. චිත්තම් පඤ්ඤංච භාවය. මේ සමත භාවනාවට අපි කියන චිත්ත භාවනා කියලා ප්‍රඥා භාවනාව කියලා කියන විපස්සනාව. චිත්තම් පඤ්ඤාද සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. ආතාපි නිපකෝ භික්ඛු. එවැනි වූ ආතාපි මේ පංච ප්‍රධානියන්ගේ ඊයේ අමාර කරපු ඒ ආතාප වීර්ය සහිත වූ නිපක ප්‍රඥාවත් ආ වූ ඒ පුද්ගලයාට මේ ඇතුළත ගැට පිටත ගැට කියන ගැට ලිහා දැමීම කරන්න පුළුවන් කියලා ඒ කාතාවේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපි මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ උපපටි ප්‍රඥාවක් තිබීමේ ඇති අවශ්‍යතාවයත් ඒක කොහොමද අධිපඤ්ඤාවක් බාටපත් කරගන්නේ ප්‍රඥා භාවනා අධිප්‍රඥා භාවනාවක්පත් කරගන්නේ ඒ විතරක් නෙවෙයි චිත්ත භාවනා අධිචිත්ත භාවනාවක් වඩපත් කරගන්නේ සීලය අධිශීලයක් වඩපත් කරගන්නේ ප්‍රඥාවන්තයෙක්ම පමණයි. ඒක නිසා භාවනාවෙන් ප්‍රඥාව වඩනවා කියන එක ඇත්ත වුණාට භාවනා වඩන්න මූලික ප්‍රඥාවක් අවශ්‍යයි. ඉතින් ඒක සරුවචන් වහන්සේ පිළිගත්ත නැත්නම් පිළිගන්න සිද්ධ වෙන්න සිද්ධ වෙච්ච හොඳ සිද්ධියක් තියෙනවා. ඒක මේ ඖෂධ භාවයේ සඳහා දැන ගැනීම සඳහා ඉදිරිපත් කරනවා නම් කෙටියෙන් මතක් කරගත්තොත් දීඝනිකාය කියන්නේ බොහොම දිග සූත්‍ර සහිත පොතක්. එක එක සූත්‍රයක් ගත්තාම පිටු සමාන 30 40 50 60 එකම සූත්‍රය දුවන. අන්න ඒක දින මේ සෝනදණ්ඩ සූත්‍රය. ඒකත් බොහොම දිග සූත්‍රයක්. මම කෙටියෙන් සඳහන් කරනවා මේ සෝනදන බ්‍රාහ්මණයයි කියලා කියන්නේ එවකට තරුවත්යන්ට වැඩ ඉන කාලේ හිටපු බොහොම තලතුණා බමුණන්ගෙත් බමුණෙක්. ඒ කියන්නේ බමුණු කුලයකට ගමකට බමුණු ධර්ම උගන්වපු මූලික මේ දැනමුත්තා. ඉතින් මෙයාට ආරංචි වෙනවා මේ රට්ටපාල සූත්‍රය වගේ මේ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ සරුවචනාංශේ නමක් ලෝකේ පහළ වෙලා ඉන්නවා මේ කිට්ටු ගමකට වැඩලා ඉන්නවා කියලා. ඉතින් සෝන දන්න බ්‍රාහ්මණයා මේ අදහස් කරනවා ගිහිල්ලා වන්දනා කරා. ඉතින් ඒකකොට යාගේ ඒ සහචර පිරිස හරියට වළක් කරනවා. දැන් ඔබතුමා ඒ බවත් ගෞතමයන් වහන්සේ ළඟට යා යුතු නෑ. ඒ බවත් ගෞතමයන් තාම කලුකේ සහිත තරුණ වයසේ ඉන්නේ. ඔබතුමා ඉස පැහිච්චි වයසට ගිය බමුණන්ටත් බමුණු ධර්ම උගන්වන කෙනෙක් ඒක නිසා හරිනම් කරන්න තියෙන්නේ ශ්‍රමණ බවත් ගෞතමියෝ ඔබතුමා වගේ ආයතන ළඟට අනේකයි එහුවෙකේ එතුමන් වහන්සේගේ කකුල් දෙක ළඟට යන්න ඕනේ නැහැ කියලා විශාල වශයෙන් ඒ සෝනතන බ්‍රාහ්මණයාගේ සහචර පිටිස එපයි යඥා ලස්සනට හේතු දක්වනවා. සර්වඥාස ළඟට යායමුට මම තල තුනයි නම් මං කියන දේ අහනවා නම් උඹලා මේක දැනගනිලා යනවනම් යන්න ඕනේ සරුවත් යනවා ළඟට මවන්නේ කුණත් යායුත්තේ තෙන්නයි කියලා බොහොම ලක්ෂණට අරගොල්ල හේතු කරලා යනවා. සර්වජන් වහන්සේත් මේ සෝනදන බ්‍රාහ්මණය බොහොම සතුට සාමිච්චෝ පිළිගන්න. පිළි අරගෙන ඉවරලා ඒකට විශාල පිරිසක් එක්ක ආගියතරතුරු අහලා අහනවා මේ මේ බමුණු ධර්ම උගන්වන්නට ගෝලයෝ ගන්නකොට නැත්නම් බමුණු ධර්ම පිළිතන්නන් මෙන්න මේ වාගේ කියලා කල්පනා කරන තිබිය මූලික සුදුසුකම් මොනවාද කියලා. ඒතර සෝනදන් බ්‍රාහ්මණය කියනවා එවැනි ප්‍රශ්නයක් මම නෙගින් අහන්නේ වටා මොකද මම එහෙම පිරිස හසුරවන කෙනෙක් අපේ පොතේ සඳහන් වෙන වෙනවට වෙන විදිහට ගුණ පහක් තියෙනුනේ. ඒ මොකද්ද? එයා බ්‍රාහ්මණ වංශිකෙක් වෙන්න ඕනේ. කුල પરම්පරා ගානක් පිරිසිදු මේ කුල චරිත්‍ර පාත්තු කෙනෙක් වෙන්න ඕනේ. අත්මුත් પરම්පරාවේ කිසිම කෙනෙක් අඩු කුලේ කෙනෙක් එක්ක විවාහ වෙලා නැහැ. කුලය හොඳට පවත්ලා තියෙන්න ඕන. දෙවෙනි කාරණාව එයාට හොඳ ලස්සන පෞරුෂත්වයක් තියෙන්න ඕන. පිසි ඉදිරියට ගියාම කිසිම අංග පසඟවල අඩුපාඩුවක් තියෙන්න බෑ. කිසි කෙනෙක් හීනමාන කරලා කතා කරන විදිය මොකොත් නැතුව හැම හොඳට පෙනුම උසමහත සෑම ඉඳුරම්ම ප්‍රණීතව තියෙන පැහැපත් පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. තුන්වෙනි එක හොඳට ත්‍රිවේදය ආධාරලා තියෙනවා. ත්‍රිවේදී පිළිබඳව හොඳ දැනුමකට ලෑස්තියක් තියෙන්න ඕනේ. ඒ වගේම උදුවර සිල්වන්ත වෙන්න උදුවර ප්‍රඥාවන්ත වෙන්න ඕනේ කියලා. අන්න ඒ වගේ මූලික සුදුසුකම් තියෙන ඇත්ත තමයි මම බාරගන්නේ. ඒ ඇත්ත තමයි පස්සේ දවසක මේ ධර්මයේ පවත්තන ප්‍රවේණිය පවත්තන කෙනෙක් බවට පත් වෙන්නේ කියලා. මේ ਸਰවඥාන්ස කියන බොහොම හොඳයි. ඒ ලකුණු පහ හොඳ කුලවන්ත වෙන්න ඕනේ. පෙනුමක් තියෙන්න ඕනේ. තමයි ඉගෙන ගන්න හදන විෂය පිළිබඳ ගෞරවයක්, ප්‍රවීණ භාවයක් තියෙන්න ඕනේ. සිල්වන්ත වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත වෙන්න ඕනේ කියනවා. එතෙන්දී මේ සරුවචනාංශේ පටන් අර ගන්නවා අර බමුණක් කොටු කරන්න. මිරිකන්ට. එහෙම නැත්නම් බමුණට කියලා දෙන්න කාරණා. ඊට පස්සේ අහනවා මෙහෙම ප්‍රශ්නේ අහන්නේ මෙහෙමයි. හොඳයි දැන් ඔබතුමා පිළිසහසුරලා තියෙනවා බණ උගන්වනවා. ඒක නිසා බොහොම තලතුණා කෙනෙක් නඩේ කුරෙක් ඔබතුමාට මම ඇහුවොත් මේ ලකුණු පහෙන් ලකුණු පහම නෑ හතරයි තියෙන්නේ. පූර්ණ සුදුසුකම් නෑ. ඒත් වෙලාවේ හැටියට වැඩේ කරන්න වෙනවනම් කොයි ලකුණද අතහරින්න කැමති කියලා. ඒක නම් තිබුණත් එකයි නැත්ත් එකයි. හැබැයි මේ හතර නම් තියෙන්න ඕනේ කියලා වගේ මේ ලයිස්තු ගත කළොත් කොයි ඔය කියන පහෙන්ද තිබුණත් එකයි නැතත් එකයි කියලා ගණන් ගන්න කියනවා. ඉතින් බමුණා කියනවා ඒක ඇත්තටම නම් පහම නැතුව නම් බෑ. තියෙන්න ඕන කියලා බවත් ගතුනාසේ කියනවා නම් මම කියනවා ඉතින් ඒ ඇත්තට ඒ කුල પરම්පරාව නැති වුණත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. බුද්ධ පෙනුමක් තියෙන්න ඕනේ. හැබැයි ත්‍රිවේදී හොඳට දැනගන්න ඕනේ සිල්වන්ත වෙන්න ඕනේ මේ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඉතින් පිරිස බමුණාට කියනවා මේ අපි මේ වටිනා අංග පාවා දෙනවා කියන්නේ. අනිවාර්යයෙන්ම තිබිය යුතු කියන කුලය පිළිබඳව මේ සෝනදන්ත බ්‍රාහ්මණ සීමේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට පාවා දෙනවා කියලා යාට නිකන් ඉඟි කරනවා නම් සෝනදන්ත බ්‍රාහ්මණයේ නඩේට තලතුණ නිසා එයා ඒක ගණන් ගන්නෑ. එයා කියනවා මට ප්‍රශ්න ආවොත් දෙන්න තියෙන උත්තරය. ඒක සර්වඥාන්ති කියනවා ඇත්තටම බොහෝම ප්‍රඥාවන්තව මේ සෝනදන්ත ප්‍රශ්නට උත්තරය දුන්නා. අයින් කරනවා නම් ඒකේ කුල මේක නෙවෙයි අවශ්‍ය කරගෙන හොඳ පෙනුමක් තියෙන්න ඕනේ. තමන් උගන්වන විෂය පිළිබඳ හොඳ දැනුමක්, මූලික දැනුමක් ඕනේ සිල්වන්ත වෙන්න ඕන ප්‍රත්‍යවර්තය. ඊට පස්සේ ඉතින් බොහොම ඊට පස්සේ සභාව සැත් වුණාට පස්සේ අරුවතන්ට තව පොඩ්ඩක් අල්ලමිලි කරනවා. අහන මේ හතරෙන් අයින් කරනවා නම් කොයි එකද අයින් කරන්න කැමති මේ තුනක් නම් තියෙන්න ඕනේ මේක නම් තිබුණත් එකයි නැතත් එකයි කියලා මොකද්ද අයින් කරන්න හේතුවක් වුණත් මොකද්ද අයින් කරන්න කැමති එතෙන්දි සෝම දණ්ඩ බරක්කොට තෙමේ පොඩක් පැකිලෙනවා. මේ හතර නම් අයින් කරන්න දෙයක් නැත්තේ නෑ. තියෙන්න ඕන එකද සර්වඥයන් කියන යම් හේකින් අවශ්‍ය නම් මොනවද අයින් කරන්න ඕන කියලා. අයින් කරන්න උනොත් මොකද්ද අයින් කරන්න කියලා. සරුවද එයා කියනවා ඊට පස්සේ එහෙමනම් ඉතින් ඔය පෙනුම නැතුණත් කමන්නේ මේ පිළිසර කතා කරනකොට පෙනුම නැතුණත් කමන්නේ හැබැයි ත්‍රිවේදයෙන් නම් දැනගන්න ඕන හැබැයි මේ සිල්වන්ත වෙන්න ඕන ප්‍රත්‍යවන්ත වෙන්න ඕන එතෙන්දී අර පිළිස දැඩි ලෙස විවේචනය කරනවා මේ අසීමිතව අපේ මේ මූලික ලක්ෂණ පාවා දීමක් කරනවා කියනවා. නමුත් සෝනදන්න බ්‍රාහ්මණයේ තියෙන අර තලතුණකමට වැඩි හිටිකමට ඒක පිළිස මේචල් කරගන්න පුළුවන්. මේක සර්වඥාන්සේ කියනවා ඇත්තටම ප්‍රඥාවන්තයි. මේ දෙන ප්‍රශ්නේ හැටියට මගෙන් අහුවනම් මාත්‍ය උත්තර තමයි දෙන්නේ. ඒක නිසා මේ තියෙනවනම් මේ තුන තමයි තියෙන්න ඕනේ කියලා ඊගාවට ඉවරයක් නෑ අහනවා මේ තුනිමුත් දෙකක් තියෙනවා නම් කොයි එකටද කැමති කියලා. එතෙන්දි සෝන දන්න බ්‍රාහ්මණයට ඒ කියන්නේ අපේ වචනේ කියනවා මල පනිනවා. නමුත් සර්වඥ කියනවා නෑ මම අහන්නේ මූල ධර්ම වශයෙන් මොකද්ද අත්‍යවශ්‍ය දේ මේ බමුණු ධර්ම පැවැත්වීම කෙනෙකුට තීන්දුන මූලිකවම තිබිය යුතු ලකුණු කියලා. ඒ මනුස්සයා කියනවා ත්‍රිවේදේ දැනුවත් නැති වුණාට කමක් නැහැ. හැබැයි සිල්වන්ත වෙන්න ඕනේ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ කියලා. ඒක ලොකු මම හිතමයි බවුණාගේ තියෙන විප්ලවීය අදහසක්. මූලික දැනුම නැති වුණත් මේ සීලයත් ප්‍රඥාවත් දෙක තමයි අන්තිමට තෝරන්න උනොත් ඒක ਸਰවඥාංශ බොහෝමත්ම මේ අගය කරනවා ඒ කුලවන්ත නොවුණත් වෙනුවක් නැති වුණත් ත්‍රිවේදයේ පිළිබඳ දැනුම ඔය කියන පරතරට නොපැමිණලා තිබුණත් පුද්ගලගේ සීලයක් ප්‍රඥාවක් තියෙනවා නම් ඒ පුද්ගලයාට ඒ යම් කිසි ධර්මයක් ඉදිරියට ගෙන යාමේ ශක්තියක් තියෙනවා කියන්නේ. ඉතින් එතකොට මේ පිරිස මේ සෝමදන් බ්‍රාහ්මණයට ලැබිච්ච ਸਰවඥානික අනුමැතිය නිසා සතුට වෙනවා ඇත්තටම ධර්ම කාරණාවක් බාටපත් වෙනවා. ඊට පස්සේ ਸਰවඥානික මේ දෙකෙමුත් එකක් අයින් කරන කොයි එකද අයින් කරන්න කියලා. එතෙන්දි සෝමදාන බ්‍රාහ්මණයා උත්තර දෙනවා භාග්‍යවතුන් වහන්සේ සීල නැති මිනිහට ප්‍රඥාවක් නැහැ. සීලමයි ප්‍රඥා කියන්නේ ප්‍රඥාවෙන්දිට සීලයක් නැහැ. ප්‍රඥාවමයි සීලය කියන්නේ සීලයට ප්‍රඥාව ප්‍රඥාවද සීලය ප්‍රඥා සීල දෙක තමයි ලෝකේ අග්‍ර ධර්ම දෙක කියන්නේ. ඊට පස්සේ සර්වචනංශේ නිකන් ඉංගියක් කරලා වගේ මේක සෝනදාන බ්‍රාහ්මණයාගේ කියමනක් වටපත් වුණොත් පස්සට මේකට ගෞරවය අඩු වෙයි කියලා ඒව මේවන් සෝන ගන්න, ඒව මේවන් සෝන ගන්න කියලා සෝන ගන්න. ඒක නම් එහෙමමයි. ප්‍රඥාවන්තයාටමයි සීලය, සීලවන්තයාටමයි ප්‍රඥාව, ප්‍රඥාවන්තයාටමයි සීලය, සීල තියෙන තැන ප්‍රඥාව, ප්‍රඥාව නැත්තම් සීලය නෑ, සීලය නැත්තම් ප්‍රඥාව නෑ. ප්‍රඥා සීල දෙක තමයි ලෝකයේ අග්‍ර ධර්ම දෙක කියලා දේශනා කරන්නේ. ඒක නිසා අපිට මිනිස්සෙක් වෙන්න සීලාචාර වෙන්න හැදිච්ච ගති ඇති වෙන්න මහත්ම ගති ගන්න සංස්කෘතික ලක්ෂණ ගන්න ප්‍රඥාවන්ත වෙන්න ඕන. ඒ නිසා කවුරු හරි දුස්සීල නම් ඒ මනසට අනුකම්පා කරන්න ඕන. ප්‍රඥා නැති කෙනෙකුට සීලේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි දුස්සීලයාට දොස් කියනවායි කියන එක පෞකාරයට ගල් ගැහිම වගේ වැඩක්. අපි කල්පනා කරගන්න ඕනේ මිච්ඡර ලෝකයේ විවිධ ආජීවයන් ජීව රටාවල් තියේදී අපි මේ සතුන් මරණ ක්‍රම අතහැරලා හොරකම් කරන ක්‍රම අතහැරලා මේ කාම මිත්‍යාචාර ක්‍රම අතහැරලා බොරු කේලා මිසම්සපත්වස පාවිච්චි කරන ක්‍රම අතහැරලා මේ ගත කරන ජීවිතයට එන්න අපි මේ රාජපෞල් වලින් ආවත් කුමාර සැපතිබු නිසාවත් නෙවෙයි මොකද්ද ප්‍රඥාවක් තිබිලා කියනවා. එහෙම නැත්නම් අපිට ඕන තරම් ඉඩ තියෙනවා. ඒ සත්තු මරන්න එක්ක පුළුවන්, නැත්නම් මරවන්න පුළුවන්, නැත්නම් මැරව දෙයින් ජීවත් වෙන්න පුළුවන්. Tamanටම හොරකම් කරන්න පුළුවන් නැත්නම් හොරකම් කරවන්න පුළුවන්. ඒ හොරකම් කරන දෙයින් ජීවත් වෙන්න පුළුවන්. මේ සෑම දෙයක්ම ලෝකයේ හිතන්නේ දක්ෂකම් කියලා. දක්ෂකම් නෙවෙයි අමනකම්. මෝඩකම්. ප්‍රඥාව නැති ගතිය. ඒ නිසා ප්‍රඥාව ශීලවන්තයාට ඉතාමත්ම වැදගත්. මේක මේ විදිහට සඳහන් කරාම සමහර විටක ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. අපේ සාසනේ තියෙනවා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. මේතනදී සරුවත්‍යංශ කියනවා සී සමාධි ශික්ෂාව එච්චරම වැදගත් නෑ කියන එක. නොකිය කියවෙනවා. මොකද හේතුව සීලේ තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් සමාධිය හදා ගන්නවා කියන එක එච්චර අමාරු නෑ. අග්‍ර ධර්ම දෙක වෙන්නේ සීලය ප්‍රඥාවත්. එනිසා මේ පංච ප්‍රධානී අංග ධර්ම වල සමාධියංගේ පෙන්වන්නේ නැහැ. සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි කියලා කියනවා. අප්පාබාධෝ හෝති අප්පාතංකෝ කියනවා. අසත්තු හෝති අමායාවී කියනවා. ආරද්ධ විදියෝ හෝති පාපකාණං ධම්මානම් පහනාය කියනවා. පඤ්ඤවාං හෝති කියලා කියනවා. ඒක නිසා මෙතන හොඳට ඒක තේරුම් අරගන්න ඕනේ. ප්‍රඥාවත් සීලයක් කියන කෙනාට සමාධිය කියන එක එච්චර දුර දෙයක් නෙවෙයි. ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදය පමණයි. ඒ ක්‍රමවේදය ආපු ගම සමාධිය එනවා. ඒ නිසා සමාධියේ මූලික සුදුසුකමක් නෙමෙයි. මේක එච්චරම මේ පංච ප්‍රධානියන් වලට අදාළ දෙයක් නෙවෙයි. මොකද උඟ දෙනෙක් මේ හිතාන ඉන්නේ භාවනා කියලා කියන්නේ සමාධිය කියලා. මේ භාවනාදී සමාධිය එනවා නම් ඒ ගුරුවරයා බොහෝම හොඳයි. ඒ සමාධිය බොහෝම හොඳයි. ඒ තන ඒ කමටහන හරීම හොඳයි කියලා හිතනවා. නමුත් අනිත් තැන් වල සමාධිය නොයෙන්නම කොට පේන සමාධියේ තරම්ම වෙනස් වෙන සුළු දෙයක්. අවශ්‍ය බව හැබෑව. නමුත් එතන එතන සපයා ගන්න පුළුවන්කම නිසා සමාධිය මූලිකාංගයක් වශයෙන් පෙන්වන්නේ. ඒවට මේ මේ වගේ සූත්‍ර වල තමයි කරුණු ගන්න පුළුවන් වෙන්නේ. සමාධිය පෙන්වන දැනුත් තියෙනවා. නමුත් මේකෙත් පෙන්වන සෝන දන්න සූත්‍රෙත් පෙන්වනවා. යම් කිසි කෙනෙක් ප්‍රඥාවන්ත නම් ඒ මනුස්සයා සීලය පටන් ගන්නවා. සීල ප්‍රඥා දෙක තියෙනවා නම් ඕනෙම වැදගත් කාර්යයකට ඕනෙම දූත මෙවරකට ඕනෙම බුද්ධ පුත්‍රෙක් වෙන්න ධර්ම දූතසේකට යෙදෙන්න බ්‍රාහ්මනාගම් පතුරවන්න ඕන දෙයකට සුදුසුයි. ඒ නිසා ප්‍රඥාව මෙහිදී තාවදගත් වෙනවා. ඒ ප්‍රඥාව තුන් ආකාරයි. එකක් තමයි මේ මේ උපංගීම ප්‍රඥාව. සාහජ ප්‍රඥාව කියලා මේකට කියනවා. ඒක තියෙනවා. ඒ සාහජ ප්‍රඥාව පස්සේ චිත්තං පඤ්ඤාංච භාවයන් කියලා චිත්ත භාවනා වැඩිවීමට සහ ප්‍රඥා භාවනාවට වැඩිවීමට දියුණුවටපත් වෙන්න ඕන. දියුණුවටපත් නොවි තියෙන්න පුළුවන්. උපමා වශයෙන් කියනනම් අබුද්ධෝත්තර පාද කාලවල කොච්චර ප්‍රඥාවන්තයෙ ඉපදුණා ශාසනය නැති නිසා ධර්මේන පවතින නිසා සීල ශික්ෂාව හිතින්න පුළුවන් කියලා කියනවා. සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා හිටින්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ කාලෙට අර තපස් සීල් කියලා එකක් තියෙනවා කියනවා. ඒ තපස්සර සීලෙන් මේ සීල් රැකලා අරණ්‍ය වාසීව ගත කරනවා. නමුත් එච්චරම ඔය Hindu ආගමකට සම්බන්ධ වගේ සමාධියක් තියෙන පුළුවන්. නමුත් මේ ශාසනයේ තියෙන සමාධියක් ප්‍රඥාවක් නැති නිසා ඒ කාලවල වල ලැබෙන සමාධිය ප්‍රඥාව ලැබෙන මූලික සමා ප්‍රඥාව සමාධියට සානතන් අධිචිත්ත භාවනාවසෝ අධිප්‍රඥා භාවනාව පාඩපත් කරන් ලැබෙන්නේ. ඒ නිසා මේ ලැබිලා තියෙන බුද්ධ ශාසනය නිසායි අපට අර ලබ්ධි උපංගේ ප්‍රඥාව නැත්නම් සහජ ප්‍රඥාව මේ විදිහට සීලයක් පාඩපත් කරගෙන නැත්නම් සීලේ දවසින් දවස දියුණු කරගෙන ඒ වගේම චිත්ත භාවනාව අධිෂ්ඨාන ශක්ති චිත්ත ශක්ති සමාධි ශක්ති එහෙම නැත්නම් සමත ශක්තිය දියුණු බවන කරගන්න පුළුවන් වෙන්නේ අnder ප්‍රඥාවෙන්. ඉතින් මේ ප්‍රඥාව නැති කෙනා තමයි මේවා කරනකොට චරිචුරු ගන්නේ කරන්න බෑයි කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් අර කිතු මේ කිතුල් ගහට ගියමිනිය කරන කතාව වගේ. ඒකෙන් අදහස් කෙරෙන්නේ එක්කෝ නිපක ප්‍රඥාව නැහැ. අර උපංගේව ප්‍රඥාව නැහැ. දන්නේ නැහැ මේ ලැබිච්ච මනුසාත්ම භාවය ක්‍රමයෙන් සීලය සමාධිය ප්‍රඥා වඩන්නයි අපිට මේ උපංගේ ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. නමුත් ඒ ඇත්තෝ යම් හේතුවක් නිසා ඒක දියුණු පාණු කරගන්නා වෙනුවට රූප බැලීම විශේෂයි, ශබ්ද ඇහිම විශේෂයි, ගන්ධ රස බැලීම විශේෂයි, පහස ලැබීම විශේෂයි, ඔය ඒ කල්පනා කරගැනීම විශේෂයි, ඉන්ද්‍රිය ප්‍රතිපද ආමිෂ සැපේ විශේෂයිම ජීවිතය ගත කරනවා. ඉතින් එතෙන්දිත් අපි කියන්න පටන් අරගත්තොත් මේ මිනිස්සුන්ගේ පහත් ගතියක් මේ සමාධි ප්‍රඥා භාවනා කරන තම තමන්ගේ උසස් ගතියක් ඒක ප්‍රඥා ගෝචරණය කියලා කියයි. ඒත්තන්ට එතෙන්ට එන්න බැරි තන ප්‍රඥාව නැති නිසා ඒක දෙන්න බෑ. මොඩකමට බේත් නැහැ කියලා කතාවක් තියෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක නිසා යුව අපි ඔලුවට අරගෙන අපේ වැඩේ කරගත්තේ නැත්නම් ඒකනම් සාමාන්‍ය නෙමෙයි බරපතල තෝරයක්. බරපතල අඩුපාඩුකමක් බරපතල අඩුකමක් ප්‍රඥාවයි. මොඩකමක්. ඒක නිසා තමන්ගේ පැත්තෙන් කල්පනා කරලා මේ පංච ප්‍රධානී අංගවල සඳහන් කරන පඤ්ඤාහතු උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය. මොකද්ද? මේ අර නිපක ප්‍රඥාව, පංගේ ප්‍රඥාව, එහෙම නැත්නම් සාහජයෙන් ලද ප්‍රඥාව උදයත්ත ගාමී ප්‍රඥාවසින් ඇතිවීම නැතිවීම දෙක දක්නා වූ ප්‍රඥාවක් වඩපත් කරගන්න ඕනේ. ඉතින් මේක හරියට භාවනා මේ වාග්මාලාවට දාලා ගත්තොත් පාරිභාෂික શબ્දමාලාව බැලුවොත් උද්‍යප්ප උද්‍යප්පේ ප්‍රඥාව තමයි මෙතන සඳහන් කරන්නේ. ඇති වෙනවා නැති වෙනවා කියන අදහස. මම ওই නිල්ල මෙන්නදී ඉස්සල්ලාම තාට මට මතකයි මේ පොතක කියෙව්වා මේ විපස්සනා ඥානවල මේ උද්‍යප්පේ ඥාන කියලා ඥානයක් තියෙනවා. ඒක විපස්සනාවේ බොහොම බරපතල නැත්තම් ලොකු සම්දිස්ථානයක් කියලා. ඉතින් මට හිතෙනවා ඒ කියන්නේ එහෙමනම් ඉතින් මෙච්චර බරපතල දේවල් කරනවා අපිට කරන්න බෑ මේක. අපි දන්නෙත් නෑනේ මේක. එතකොට මේ ගිහිව ඉන්න කල්පනා කරන්නේ. ඉතින් ඒක නිසා හිතුවා මේකට වෙනමම ඉපදෙන જાතියක් ඇති භාවනා කරන්නම මම මේ જાති නෙවෙයි. ඒකට කරන්න වෙන්නේ නෑ කියලා පශ්චාත්තාප වෙලා. පස්සේ කාලේ කොයි මහසි සාරුගේ පොත අරගෙන ඉංග්‍රීසි පොතේ practical insight meditation කියන පොතේ ඒකේ පෙන්ලා දීලා තියෙන මේ එක එක ඥානයක් පිළිබඳව සාමාන්‍ය ගැමි වචන වලින් පළවෙනි වතාවක් පෙන්වනවා. ඊට පස්සේ සාමාන්‍ය සුතමේ සහ චින්තාමේ ඥාන කියන කට්ටියගෙන් දෙවෙනි වතාවට පෙන්වනවා. තුන්වෙනි වතාවට භාවනා කරනකොට පේන හැටි පෙන්වනවා. ඉතින් ඒක තමයි මම හිතන පොතක් ලියනකොට කරන්න තියෙන හොඳම දක්ෂම ක්‍රමේ එකම දේ තුන් පාරකට කියලා දෙන්න ඕනේ. භාවනා ගැන කිසිත් නොදන්නා පොදු ගොඩේ කතාවෙන් මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ මූල ධර්ම දැනුම පමණක් ඇත්තා වූ ඇත්තන්ට ඒ එදිනදා සම්මුතිදී ධර්මානුකූලව කියලා දෙන්නවා. ඊගාවට උනන්දු කරලා භාවනා කරලා භාවනාවේදී කොහොමද මේ උද්‍යප්පේ ඥානෙ පහළ වෙන්නේ කියලා කිව්වට පස්සේ තමයි කෙනෙක් නැගිටලා එන්නේ. ඉතින් ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේ බෙන්ලා තිබුණේ උදේට ඉර බහිනවා හැන්දාවට ඉර නගිනවා ඕක පිළිගන්න කැමති නම් උදයබ්බේ ඥානෙ තමයි කියන්නේ. එතකොට මට තේරුණා ඒක එච්චර බරපතල දෙයක් නෙවෙයි. ඒක අපි කොහොමදක් දන්නවා උදයබ්බේ ගන්න කියලා කියන්නේ උදේට ඉර නගිනවා උදය හැන්දාවට ඉර බහිනවා වය. උදේ වය පිළිබඳ ඥානෙ කියන්නේ ඕකයි. එතකොට මට තේරෙනවා ඒකේ ওই තරම් අර ගිල ගන්න බැරි තරම් ගැඹුරක් නැහැ. සාමාන්‍යයෙන් අදහසක් තියෙන කියලා. ඒක නිසා කෙනෙකුට බය කරන්න ඕන නම් කෙනෙක් පැහැදිලිව කියන්න පුළුවන් මේ කෙනෙක් භාවනා කරන්න පටන් අර ගන්න උද්‍යප්පේ ඥානයේ පැවරනට පස්සේ කියන්නේ. අයිතකොට ඕන කෙනෙක් ඉන්නේ නැති වෙන්න රිට්‍රීට් එකට කවුරු ගන්න ඕනේ නැත්නම් කියකි අපි ගන්න උද්‍යප්පේ ඥානයේ තියෙන කට්ටිය විතරයි පංච ප්‍රධාන අංග තියෙන අය කියලා අනික කට්ටිය ගන්න එක කවුරක් අතේ ගන්න. එහෙම නැතුව කිව්වොත් ඉපන්න කෙනා මැරෙනවා. ඉරක් නැග්ගොත් ඉරක් බහිනවා. පොට්ටුවක් හැදුනොත් මල පර වෙනවා. රැලක් නැග්ගොත් රැල බින්දෙනවා. ඒක දන්නකම තියනයි කියලා අහුවොත් කවුරුවක්වත් නොසුසුකමක් නැහැ. මෙන්න මේ කියන ගොඩේ දැනුම සම්මුති දැනුම අන වගේ විශාල සංසිද්ධි වලින් පුංචි පුංචි පුංචි පුංචි සංසිද්ධි වලට ගෙනියලා අන්තිමටම කුඩාම චිත්තක්ෂණයක ඇතිවීම නැතිවීම දෙක දක්වාම යන හිතේ චෛතසික චිත්ත චෛතසිකවල සියුම් භාවය තමයි මේ භාවනාදී ඇති කරලා දෙන්නේ. අන්නේ සියුම් භාවය ඇතිකරනද මූලිකව ඉර නැග්ගොත් ඉර බහිනවා, උපන්නොත් මැරෙනවා, මලක් පිපෙන්න තියෙනවා නම් පර වෙනවා. අන්නේ ටික දැනගන්න ඥාණය අවශ්‍යයි. ඒක තියෙනවා. නමුත් මෙතන කියන්නේ ඒකට බය වෙලා එව්වා මේ අසුබ ලකුණව බලන්න ඕනේ නැහැ කියලා පැත්තක දාලා උදය විතරක් බල බලා ඉන්න ජීවිත තියෙනවා. මේ ජීවිතේ ඕනම සංසිද්ධියක උදේ වය දෙක තියෙනවා. නමුත් සාමාන්‍ය මනුස්සයා ගත්තොත් ළමෙක් ඉපදෙනකොට බර්ත්ඩි පාටි දැම්මට මැරෙනකොට කර්ණා කියනවා. ඒක කියන්නත් කැමති නෑ. හරිනම් කරන්න තියෙන ඉපදිච්ච දවසේ තමයි කනගාටු වෙන්න වටින්නේ අනේ කර්මයක් උපන්නා. මුළු සංසාර පිටින් ගෙවපන්. වන් දවසෙල්ලම දුක තමයි තියෙන්නේ. ඒක අපි එහෙම කිව්වොත් එහෙම කියන්න වෙන්නේ බහා කාලකන්ණි කතාවක්. දරුවෙකුට අපලයක් කියලා. ඒකයි සරුවචනාංශය ඔය බුදු වෙන්නේ ඉස්සලම රාහුල ඉපදුනයි කියනකොටම රාහු ජාතම් බන්ධනං ජාතම් කිව්වහම දැන් කතෝලික සභාවේ කට්ටිය කියනවලු අපේ ආගමේ නම් එහෙම නැහැ. බබාලට නත්තල් පප්ප ඇවිල්ලා ගෑට දෙල්ලම් බඩු දෙනවා. ඕගොල්ලගේ සාස්තුන් වහන්සේ බබෙක් ඉපදිච්ච දවසේ රාහු කියලා බැන්නයි කියන්නේ. ඉතින් මේවට උත්තර බඳින්න ගියාම කියන්න තියෙන්නේ ඒ වගේ උප්පත්තියට සතුටු වෙන මරණයට කනගාටු වෙන වැඩේ කියලා කියන්නේ උද්‍යප්පේ ඥානෙ නෑ. මම දරුවචන් වහන්සේ උපන්නේ තසක් දවසේ, බුදුනේ තසක් දවසේ, පිරිනම් පැවිදි තසක් දවසේ කාටවත් බර්ත්ඩේ පාටි දාන්න බෑ. මොකද පාටිය දැම්මොත් එදා පිරිසුමම් පෑවා පිළිබඳ සතුටක් ඇති වෙනවා කියලා කියන්නේ. මොකද එක දවසෙම මේ තුනම සිද්ධ වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ හැම සිද්ධියකම අපි බැලුවොත් අපි හැම වෙලාවෙදීම යමක ඇතිවීම දකින්න බුදුම සතුටක් තියෙනවා. ඒකේ මංගල ගතියක් පේනවා. පිසිච්ච ගතියක් ඇති කරනවා. ආරම්භයක් පෙන්වනවා. නමුත් වය දකින්නකොට අනිතරව මතක් කරන දර්ශනයක් තමයි අපි ඉර නගිනවා බලන්න බීච් එකට යනවා. නැග්ගට පස්සේ සංග්ලාසස් දානවා. කෙනෙක් නොදකින් නොපතන් කියලා. ඒ වගේ හැම සිද්ධියකම පුදුමාකාර විදිහට මුළු ජීවිතේ දිහා බලනකොට යමක් පටන් ගන්නකොට පුදුම සිරිලාරයක් තියෙනවා. පටන් ගන්න අවස්ථාව හරිම රසවත්. ඒක වර්ණ ගන්නවා චිත්‍රපටි හදනවා හැමදේම. නමුත් ඒක වය වය අවස්ථාවට යනකොට කාගවත් සැලකිල්ලට ලක් වෙන්නේ. නිසා භාවනාවේදී කෙරෙන්නේ මෙන්න මේ උදයට දක්වන හා සමාන වටිනාකමක් වයයට දැක්වීමයි. මේක තමයි මේ සාමාන්‍ය සරල භාෂාවෙන් කියන්නේ ආස්වාසේ මුල මැද හරහා අග දක්වාම බලනවායි කිය. නැත්නම් අපි සාමාන්‍ය කියන මුල මැද අග බලනවායි කිය. ඒ පේන්නේ නැහැ එච්චර ගැඹුරක්. ඒක පේන්නේ නැහැ එච්චර ලොකු දර්ශනයක්. නමුත් අදහස් කරන්නේ ඒක ඒ අදහස ක්‍රියාවට නම් වලා පෙන්නනවා ක්‍රියාවට නෙමෙයි සාමාන්‍ය මූල ධර්මානුකූලව පෙන්නනවා යම් කිසි කෙනෙක් භාවනාවට ගිහිල්ලා මෙතන මම අදහස් කරන්නේ විපස්සනා භාවනාවට ගිහිල්ලා සිද්ධියක් එහෙම නැත්නම් අත්දැකීමක් එහෙම නැත්නම් මොනම හෝ ඉන්දියක් හා සම්බන්ධ කටයුත්තක් ගත්තාම ඒකේ නොපුහුණු අසත්‍යමත් හිතකින් බලනකොට කවදාකවත් මූල පේන්නේ නැහැ පේන්නේ සෑහෙන දුරට මේරුවට පස්සේ කියලා. ආරම්භය දැක ගන්න අපිට සංවේදීකමක් නැහැ. අද දවල් කරපු දේශනාවජුත් මතක් කරා වගේ ආස්වාසයක් අපිට දැනෙන්නේ ආස්වාසේ සෑහෙන වෙලා ගිහිල්ලා ගොරෝසු වුණාට පස්සේ. ඉතින් මුල දැනගන්න අපි ලෑස්ති නැහැ. මුල ඒකට පහුවෙලා ඉවරයි. ඒ වෙලාවේදී අල්ලන්න බැරියත් තියෙනවා. ආනපනි මට අහුවෙන්නේ නැහැ කියලා. අපි හිතමු අහුවෙනවයි කියලා. අහු වුණා නම් අහුවෙන්නේ අපේ ඉඳුරංගේ තියෙන සංවේදීකම දක්වා ආස්වාසිය ඉහළ නැංකට පස්සේ ආස්වාසිය හැපීම පිටිවැදීම නාස්පුඩු පුරවාගෙන යන ගතිය සෑහෙන ගොරෝසු මාඩ පස්සේ තමයි අපිට ඇති උනායි කියලා පේන්නේ. ඒ වුණත් කියනවා එහෙම දැක්කත් මුල නොදැක මැද දැක්කත් ඒ දේ වෙන්න හැපීමක් වැටෙහෙන්න ඒ නාම රූප කොටස් දෙකේ ගැටීමක් ඇති වෙනවා. ඒ වායු පොට්ටබ ධාතු ඇවිල්ලා ඒ නාසයේ සංවේදීකමේ වදිනකොට හිත එතන තියෙන්න ඕනේ. එළඹ සිටින්න ඕනේ හිත. මානසිකාරය එතන තියෙන්න ඕනේ. සතිය එතන තිබුණොත් විතරක් ඒ හිත අර හැපීම දකින්න. නමුත් ඒ දකිනකොට හිතේ නොපුහුණු ගතිය නිසා සෑහෙන දුරට සිද්ධිය වෙලා ඉවරයි. ඒ නිසා යම් වෙලාවක උද්‍යප්පේ ඥානේ නාම රූප පරිච්ඡේද ඥානේ කියන මූලික විපස්සනා ඥානය පහළ වෙනකොට එතන සංසිද්ධියට ආ වූ නාම රූප කොටස් දැනගන්න උත්සාහ කිරීමේදී ඒ යෝගාවචරයට මූල ධර්ම වශයෙන් පෙන්වනවා දැන් අපි දකින්නේ සිද්ධියේ මැද කොටසේ මුල මැද විතරයි කියන්නේ නාම රූප දෙක තමයි කියන්නේ ආරම්භයේ නාම රූප දැක් ගන්න අපිට පුළුවන්කමක් නැහැ නමුත් ඒක බාධාවක් නෑ. ඒ මොකද මේ සිද්ධියේ මැද හරියට හොඳට නාස්පුඩු ප්‍රවාහගෙන යනකොට සිදුවෙන වැදීමේ වුණත් මේ වෙලාවේදී හිතේ එතන නොතිබුණා නම් මනස්කාරය එතන නොතිබුණා නම් ඒක වැටහෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි සතිපට්ඨාන භාවනා කරන්න ඉස්සලා කොච්චර හුස්ම ගත්තත් අපිට ඒක මතකයකුත් නැහැ, දන්නෙත් නැහැ. අපිට කියන්නත් බෑ අපේලා මොකක්ද හුස්ම ගත්තයි කියලා වෙන්නේ කියලා. නමුත් මනසිකාරය යෙදුවොත් පේනවා. ඒ නිසා එතන තියෙනවා හිතත් එතන තියෙන්න ඕනේ. ඒ වායෝ පොට්ටබ්බ ධාතු ඇවිල්ලා අර කාය සංවේදිතාවේ නාසිකාග්‍රේ වදින්න ඕනේ. මෙන්න මේ විදිහට දිගට දිගට බලාන හිටියොත් ඒ කායනම සිදුවෙන වෙනසක් හිතේ සිදුවෙනවායි කියලා සර්වඥාන්සේගේ දීර්ඝ ආර්ය පරිශ්‍රයෙන් දැකලා තියෙනවා. මොකද්ද? බලාන ඉඳ ඉඳ ඉඳ එදා දැක්කට වැඩිය චිත්තක්ෂණයට කලින් අර ආස්වාසේ හැදීගෙන එන පැත්ත. ඊට පොඩ්ඩක් සියුම් පැත්ත. දිගට දිගට දැකීම තමයි සිද්ධ වෙන්නේ කියන්නේ. එහෙම වෙන්න වෙන්න ගියාම නාම රූප පරිච්ඡේද ඥානයේ ඉඳලා ඒක පිරීලා පච්ච පරිග්‍රහ ඥානය කියලා කියන්නේ මුල සහ මැද දෙක දකින අවස්ථාව කියලා කියලා කියනවා. ඒ තරමටම හිත සියුම් වෙනවා යාන්තමට හුස්ම එනකොටම පටන් ගන්නකොටම හොඳට එළඹිලා ලෑස්ති හිතකින් සූදානම් ශරීරයෙන් එන්නකොටම අල්ලන්න පටන් ගන්නකොට තමයි අර සතිය දියුණු වීමක් සහ හිතේ සූක්ෂම භාවයටපත් වීමක් සමාධියේ වැඩි වීමක් අරමුණට මුහුණ මුහුණ දා මුහුණට මුහුණලා ලැකීමක් සිදු වෙන්නේ. ඒක මුලදී වෙන්නේ නැහැ. නමුත් යම් දවසක ඒ වාගේ මේ හුස්ම කියලා කියන්නේ ඊටම සියුම් තැනක තියුණු දෙයක් ගොරෝසු වීමක් මිස <clears throat> එකවර පහළ වීමක් නෙවෙයි. ඒ නිසා මේ රූප ධර්ම වලට හේතුවක් තිබිලා කියනවා. ඒ හේතුව අනුවයි මේක පහළ වුනේ කියලා. නාම ධර්මයට හේතුවක් තියෙනවා. ඒකට හේතුව මෙහෙමයි පහළ වුනේ කියලා. ඒ හේතුවත් සහිතව වැටෙන ඥාණයට අපි කියන්නේ ධම්මටිචි ඥානය කියන තපච්ච පරිග්ඝා ඥානය කියලා. එතකොට වෙන්නේ මොකද්ද? සිද්ධියේ මුල සහ අග දකි මැද දකින්න එකයි. මේකත් හැබැයි සෑහෙන දියුණුවක්. කොච්චර දියුණුවද කියලා කියනනම් ඔය ටික දන්නවනම් මුළු ත්‍රිපිටකයේම තියෙන පටිච්ච සමුප්පාදේ තේරුම් ගත්තා සමාන වෙනවා. මේ හේතුව නිසා මේ ඵලය ඇති වෙනවා කියන ප්‍රත්‍යපරිග්‍රහ ඥානයේදී මුළු පටිච්ච සමුප්පාදේම තේරුම් ගන්න පුළුවන්. ඇහත් රූපයත් නිසා චක්කු විඥානය පහළ වෙනවා ඒ නිසා ස්පර්ශය පහළ වෙනවා කනත් සද්දයක් නිසා සෝත විඥානය පහළ වෙන නිසා ඇහිම පහළ වෙනවා කියලා හැම තැනකටම මේක යොදවන්න පුළුවන් ඒ නිසා යෝගාවචකයේ සෑහෙන දියුණුවක් තියෙනවා සිද්ධියේ මුල සහ මැද දෙක දකිනා ඥානෙදී එන්න මේක තියෙද්දි මෙතනින් නතර නොවි මෙතන නතර වෙන්න හේතුවක් තියෙනවා මොකද මේ විදිහට මුල දකින්න පටන් අරගත්තට පස්සේ සමහරංගේ සමහරුන්ගේ ඒක දිගේම ගිහිල්ලා ඒ කියන්නේ ආස්වාසය ගොරෝසු වෙනකම් ඉන්නේ නැතුව යාන්තමට පටන් ගන්න තැන ඉඳලා ගොරෝසු වෙන තැන දක්වා දකින්නකොට එතනින් ඇතිවෙන සිලිලාරය එතනින් ඇතිවෙන උනන්දුව එතනින් ඇතිවෙන තියුණු භාවය කොච්චර වෙනවද කියනවනම් ඒ ඥානය හා ඒ ප්‍රත්‍යක්ෂ ඥානය හා සාපේක්ෂව කල්පනා වෙන්න පටන් අර ගන්නෝනේ මම මේ අවුරුදු මෙච්චර වයසයි මේ අවුරුදු 10කට ඉස්සෙල්ලා මොන වගේ නාම රූප පද්ධතියක්ද පැවතුනේ? ඒ කාලේ මම මෙච්චර සතුටුමත් නැහැ. ඒ කාලේ මම භාවනා කරන්නේ නමුත් මට පුංචි සුවඳ මතක තියෙනවා. ඊට පස්සේ අවුරුදු 20කට එහා 30කට එහා ඔන්නෝමම ගිහිල්ලා අන්තිමට මව් ගැබේ ඉන්න කාලේ මට මේ දැනගැනීමේ ශක්තියක් තිබුණාද? මට ඉස්සල්ලාම මගේ ජීවිතේ පුංචි හරි මතකයක් තියෙන කවද්ද කියලා මුලට දින ගතියක් එන්න පටන් ගන්නවා. මේක සමහර ඕනකට වැඩි අභිරමණය කරනවා. අභිරමණය කරාට පස්සේ මව් ගැබෙන් එහාට ගිහිලා ගියාත්මේ වුවයි විතර හොයන්න පටන් ගන්නවා. හොඳට පෙර පුහුණු කරපු කෙනෙකුට නම් ඒක ඉබේමත් පහළ වෙනවා. නමුත් සම්පූර්ණ මම හදාarලා තියෙන මේ විපස්සනා ගුරුවරු සහ පොත්පත්වල කියන එක එච්චර උනන්දු කරවන්න එපයි කියලා. එතකොට ආයසරයක් වර්තමානයේ හිත පැවැත්වීම බාධා කරනවා සතියට බාධා වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ වෙලාවේදී එහෙම මුලට අදින ගතිය අර ප්‍රත්‍යක්ෂ ඥානය නිසා ඇති වෙන අනුමාන ඥාන සිද්ධ වෙන්න පුළුවන්. ඒ සමහර ගුරුවරු ඒක උනන්දු කරවනවා. කුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා ඔක සමාහට විපස්සනා පැත්තේ යන්න පුළුවන්, සමත පැත්තේ යන්න පුළුවන්. නොකොහොම කරත් මුලමැද විතරයි තාම දැකලා තියෙන්නේ. එහෙම අතීතයට යෑ මේ මනෝ ක්‍රීඩා කරන්නේ නැතුව මුලමැද දක්මින් දක්මින් දක්මින් දක්මින් දිගට භාවනා කළොත් ඒ පුද්ගලයා අන්තිමට ක්‍රමයෙන් මුලමැද හරහා අග දකින්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා සම්මසන ඥානය කියලා. ඒ සම්මර්ෂණය කරන්න පටන් අර ගන්නකොට ඕනෙම සිද්ධියක එන්නකොටම එළඹ සිටියෙන් බලාන ඉඳලා ඒක එනවාත් එක්කම දැනගෙන හොඳට ඒකේ ගොරෝසු පැන දැකලා ගෙවෙන තැන දක්වා අන්තිමටම අත්දකින්න පුළුවන් තර දක්වා යන්නේක අපි කියනවා මුලැමැදාක දකින්නයි කියලා සතිපට්ඨාන සූත්‍රයේදී සබ්බ කාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති සබ්බ කාය පටිසංවේදී පසසිස්සාමීති සික්කති කියලා සඳහන් කරන්නේ මේකයි කියන එකයි ගුරුවරු දෙන ගැළපීම. සබ්බ කාය කියලා කියන්නේ මේ මුල මේ මැද මේ අග කියලා ආශ්වාසයේ පටන් ගන්න තැන ඉඳලා සම්පූර්ණ මැද හරහා අග දක්වාම යන්න පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ ආස්වාසයේ ගෙවිගෙන ගිහිල්ලා කිසිම අත්දැකීමක් ලබන්න බැරි අතරමැදි ස්ථානකට ඇවිල්ලා තමයි ප්‍රසවාසය පටන් ගන්නේ. ඒකත් පටන් ගන්න තැන අල්ලගත්තොත් ඒකත් ගොරෝසුර ගිහිල්ලා ප්‍රසවාසයේ දිම වෙලා යනවා. ආයතනක ආස්වාසයට එනවා. එතකොට ආස්වාස ප්‍රසවාස රැල්ල වෙන්නේ නූලක් දිගේ අත ඇදගෙන යනවා වගේ එක දිගට සබ්බ කාය පරිසංවේදී අසසී සාමිජි සික්කති සබ්බ කාය පරිසංවේදී පස්සසී සාමිච්ච සික්කදී. මේ අවස්ථාව වෙනකොට යෝගාවචරයට අරමුණට හිත දාගෙන මූණට මූණ දාගෙන සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් ශක්තියක් එනවා. අනිත් එක ඒක තමන්ගේම දක්ෂකම හොඳටම වැටහෙන්න පටන් ගන්නවා. ඒ වැටහීම සමහර වෙලාවට පෙන්වන්නේ සමත ධානයක පළවෙනි ධානයට සමවදින්න වගේ කියලා. නීවරණයන්ගෙන් කිසිම ඇතුල්වීමක් එන්නේ නැහැ වෙලාවේ ඒ විදිහට අරමුණේ මුලැමැදාක දකින්න නම් හිතවිලි බාධා එන්නේ ඉඩක් නැහැ. ශබ්ද ඇහුනට අහන්න කෙනෙක් නැහැ. වේදනාවට හිත යෙදිලා තියෙනවා. ඒ නිසා මේ පුද්ගලයා නිකන් නිමග්න වෙනවා. අරමුණේ මත් වෙනවා. අරමුණේ ඇලී ගන්නවා. අරමුණ ගෙවදිනවා. අරමුණත් එක්කම ගත කරන තැනකට යනවා නිකන් කාන්දමකට ඇදිලා ගියා වගේ. ඉතින් මේ සම්මසන ඥානයේදී අර සාමාන්‍ය සමත ධ්‍යානයකට සමවදිනවා වගේ විපස්සනා ධ්‍යානයකට සමවදිනවායි කියලා කියනවා. ඒක විපස්සනා ධ්‍යාන කියන නම පාවිච්චි කරන්නේ නැහැ. නමුත් නීවරණයන්ගෙන් තොර වෙච්ච ගතියත් අරමුණෙන් පිටතට කිසිම විතක්යක් එදෙන්නේ නැහැ, ਵਿਚාරයක් එදෙන්නේ නැහැ. විතක්ක ਵਿਚාර වැඩ කරන යන්නෙම අරමුණටයි. අපි හිතන්න හැදුවත් වෙන දෙයක් ඉක්මනට ඇවිල්ලා අරමුණට වැටෙන ප්‍රමාණයට යන්න පටන් ගන්නවා. නමුත් තාම විපස්සනා පටන් ගන්න නැහැ කියලා කියනවා. ඒවට කියනවා මූලික විපස්සනා ඥාන කියලා. ඒ මොකද මේ කියන සම්මතන අවස්ථාවට යනකොට ඒ පුද්ගලයා තාම සිද්ධිය පුංචි පුංචි කොටස් වලට කඩලා නැහැ මුළු කැටිත්ත වශයෙන්ම කලාපයේ වශයෙන්මයි ඒ විදිහට දකින්නේ මුළු කලාපයේ කැතිවීම මුළු කලාපයේ පැවතීම සහ මුළු කලාපයේ නැතිවීම ඒ නිසා පළවෙනි වතාවට යෝගාවචරයට මේ දේ නැති තැනකින් පටන් අරගෙන ගොරෝසු වෙලා ආය නැති දෙයක් බවට නැති බංගස්ථාන වෙලා යන බව කියන්නේ අනිත්‍යත්වය යාන්තමට දැනෙනවා හැබැයි ලොකු කැටිචි වෙන ඉර නගිනවා ඉර බයිනවා වගේ රැල්ලක් එනවා රැල්ල නැති වෙනවා වගේ එතකොට හොඳට තේරෙන්න පටන් අර ගන්නවා ඇස් දෙක අරගෙන එළිය එදින්දා කටයුතු දිහා බැලුවත් මේ දෙයක් දිහා බලනකොට ඒක නිකන් එන්නේ එන්නේ විය කියලා යන ගතියක් එනවා කැඩි කැඩි යන ගතියක් එන්න පටන් ගන්නවා හැබැයි තාම ගැඹුරක් නැහැ මොකද හේතුව දර්ශනය පුංචි පුංචි අංශයක් දක්වාම විහිදලා නැහැ. කැටිත්තක් වශයෙන් තියෙන කලාප සම්මසනයක් යන්නේ. නමුත් සෑහෙන වෙනසක් ජීවිතේ දිහා, දර්ශනයේ දිහා, රුචි අරුචිකන් දිහා, පෞරුෂත්වයේ දිහා සෑහෙන වෙනසක් වෙන්න පටන් ගන්නවා. මේ පන්සමට යනකොට ඇති වෙනවා භාවනා පිළිබඳ හරි ලොල් භාවයක්, රුචි භාවයක්, ගත් එක අරගෙනම යන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. අන්න ඊට පස්සේ තමයි කියනවා මේ යෝගාවචරයා විපස්සනාට පිවිසුමක් ඇති කරන්නේ. ඒ විපස්සනා විවිසුම තමයි උදයබ්බේ ඥානයේ වශයෙන් සඳහන් කරන්නේ අර දැකපු දෙයම පුංචි පුංචි කොටස් වලට කඩ කඩ ඒ සෑම පුංචි කොටසක්ම ඇතිවීමින් පැවතීමින් නැතිවීමින් යන බව. නිකන් සාමාන්‍ය වටහා ගැනීම සඳහා නිදර්ශනයක් ගත්තොත් අපි ටෙලිවිෂන් තිරයක් දිහා බලන ඉන්නකොට ඒකේ විවිධ නාටකම් කතා චරිත පෙනෙනවා. ස්ත්‍රී චරිතය, පුරුෂ චරිතය, රළු චරිතය, මෘදු චරිතය. ඉතින් අපි මේ මේ රූපයන්ගේ ඉරියව් වෙනස් වීම ආකාර අනුව තමයි අපි මේ අධ්‍යක්ෂකවරයා පෙන්වන්න හදන දේ තේරුම් ගන්න. මේක ශෝකාන්ත කතාවක්ද එහෙම නැත්නම් සුඛාන්ත කතාවක්ද කියලා තේරුම් ගන්න ඒකේ. එතකොට අපිට පේන්නේ අර විශාල රූපෙම නැත්තම් මේ ස්ත්‍රියවම මේ පුරුෂයාම මේ ගහම මේ ගලම ක්‍රමයෙන් ක්‍රමයෙන් විපරිණාමයටපත් වෙන හැටි මේ තිබුණ ඉරියව්ව වෙන එකකට බාටපත් වෙනවා. අපි ඒකට චලන චිත්‍ර කියලායි කියන්නේ. චිත්‍රයේ චලනය තුලින් අපිට මොකද්ද සංනිවේදනය කරනවා. ඒ චලනය තමයි නිශ්චල ඡායාවකයි ඒ ටෙලිවිෂන් මේ ටෙලි ඩ්‍රාමා කියලා කියන්නේ ටෙලිවිෂනේ නාටකමකයි කියන වෙනස. නිශ්චල ඡායාවක ආකාරයේ එකමයි සටහනක් වශයෙන් විතරයි තියෙන්නේ ආකාර වෙනස් වෙන්නේ නමුත් ටෙලිවිෂන් එකක් ගත්තාම ඒ ආකාර වෙනස් වෙනවා. ඒ නිසා හරි සජීවී. අපි ෆොටෝ එකක් බලනට වැඩිය නිශ්චල ඡායාවක් බලනට වැඩිය මේක බලන්න කැමතියි. නමුත් අපි හිතමු මොනවාරි හේතුවක් නිසා ටෙලිකාස්ට් එක කැඩුනයි කියලා නතරුනයි කියලා. එතකොට මොකද වෙන්නේ? tire සම්පූර්ණ බිඳු බිඳු වැටෙන්න පටන් ගන්නවා. ඊටකොට එපා වෙනවා. අරහන වගේ ධානු නෑ, පිරිමි නෑ, ඒ නාඩගම් නෑ. නමුත් මේ තිත් වලින් තමයි සම්පූර්ණ මේ ඥාන මවන්නේ. මේ තිත් වලින් තමයි අර පිරිමි මවන්නේ. මේ තිත් වලින් තමයි ගස්කල් මවන්නේ. නමුත් ඒකේ මූලික தත්වයට යනකොට ඒ එක එකක් හදන පුංචි පුංචි ආලෝක අංශුවට යනකොට අපිට වෙන්නේ අපරාධේ තේමාවක් හැදුනා. අපේ රසාස්වාදේ නැති වුණා. මේක මොකක් හරි කරලා ආය හදා ගන්න ඕනේ. අර ස්ත්‍රී පුරුෂ රූප ටික හදාගෙන මේ ශෝකාන්තය හෝ දුක්ඛාන්තය බලන්න කට අරගෙන බලන ඉන්නවා. නමුත් දැන් දකින්නේ අරිට වැඩිය ප්‍රകൃතියක් නැත්නම් මූලික අවස්ථාවක් කියලා. කිසිම කෙනෙකුට නෑ අඩු ගන්න කොච්චරද කියනවනම් ටෙලිවිෂන් එක හදපු කම්පැනි වලට නඩු දාන්න ඉඩ තියෙනවා. වෙච්ච දේ. ඔන්න ඔය හා සමාන දෙයක් තමයි මේ සම්මසන ඥානයේ ඉඳලා උද්‍යප්පේ ඥානයට යනකොට පේන්නේ බලන බලන එකක් තුළ තියෙන පුංචි පුංචි අංශුවක් පාසා අර මුළු චිත්‍රයේ චරණය නෙවෙයි ඒ සෑම අංශුවක්ම එකම චිත්තක්ෂණයක්වත් ඉස්පාසු නොදී එකම චිත්තක්ෂණයකටවත් නතර වීමක් නොදී වහා වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒකෝට උඟ දෙනෙක් හිතනවා ටෙලිවිෂන් එක ලවුට් වෙලා ඉන්නේ. එතන එහාට යන්න කැමති නෑ මොකද හේතුව අර රූප බලලා සම්මුතිය අපි දැකලා දැකගත් අර මේ සටහන්ස ආකාර පිළිබඳව අපේ තියෙන ගැති භාවය නිසා ඒක එකේ කලාපය රිද්ද හැඩේ සටහන පුංචි පුංචි කොටස් වලට කඩලා දකින්නකොට ආයි පා කරන ගතියක් කම්පිලි ගතියක් එනවා මේක සාමාන්‍ය භාවනා වහක් මාලාවේ සඳහන් කරන ඝන විනිබ්බෝගිය කියලා ඝණයේ වශයෙන් දකින්නකොට ස්ත්‍රියාවක් නම් පුරුෂයෙක් නම් එතකොට අපිට කතා රසයක් තියෙනවා. ශෝකාන්තය දුක්ඛාන්තය තියෙනවා. ඒක අයින් කරලා ඒ හැම කෙනක් එකක්ම හැදිලා තියෙන පුංචි පුංචි අංශු දකින්නකොට පුදුමාකාර විදිහේ බයක්, පුදුමාකාර විදිහේ එපා වීමක්, පුදුමාකාර විදිහේ ඒකාකාරී බවක්, පුදුමාකාර විදිහේ මේ අසරණ ගතියක්, නිකන් Taman රැවටිච්ච ගතියක් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය කරලා තියෙන්නේ අර ඉස්සල්ලාම නිශ්චල ඡායාවක් බලනට වැඩිය චලන චිත්‍රයක් දිහා බැලුවට පස්සේ ඇති වෙන වගේ ජී භාවනා හොඳට සජීවී කරගෙන ඒ සජීවී භාවනාදී පෙන්වන මේ ආස්වාසය ප්‍රස්වාසය තුල ඇත්තා වූ උණුසුම් සිසිං ගති කම්පන චංචල ගති පිටිමැදින ගති වලට හැරෙනකොට අර ආස්වාසය කියන නම කියාගන්න බැරුව යනවා. දැන් පෙන්නේ යාන්තමද ඌමනාවෙන් බැලුවොත් ඕන පිරිමැදීමක් පේනවා. නැත්නම් සීතලක් පේනවා. නැත්නම් කම්පනයක් පේනවා. අර විදිහේ ආස්වාසයක් ආස්වාද කරන්න බැරුව මෙන්න මේ වෙනස තමයි උද්‍යප්පේ ඥානයේ නැත්නම් ප්‍රඥාවේ උද්‍යත්තගාමිනී ප්‍රඥාවේ වැඩි වියපත් වීම. එතන ගියාට පස්සේ යෝගාවචරයට වෙන්නේ මොකද්ද? අර ගොඩක් සමූහයක් ඝණයක් වශයෙන් තිබුණ එක හරියට ලොක් කරලා බලන කණ්ණාඩියක පෙන්වනවා වගේ මේක ඇතුලේ තියෙන්නේ තාම පුංචි අංශු වර්ගයක්. ඒ අංශු වලට යනකොට පරිවර්තනයක් වෙනවා. ඒ මොකද? කලාපයක් වශයෙන් දිනනකොට රිත්තක් වශයෙන් දිනනකොට නමක් දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ආ මේක ආස්වාසය, මේක ප්‍රස්වාසය කියලා. දැන් ආස්වාසේ ප්‍රස්වාසයේ දෙකේදීම හුදු කක්කණයක් විතරක් ඉතුරු වෙනකොට එහෙම නැත්නම් හුදු චංචල ගතියක් ඉතුරු වෙනකොට ආස්වාසය කියන්න බෑ මේකට ප්‍රස්වාසය කියන්න බෑ. එතකොට හිත මොකද කියන්නේ? හුස්ම නතර වෙලයි කියන. මුත් වෙලා තියෙන්නේ මොකද්ද? මුලින් මුලින් තිබුණු මේ දෙක වෙන් කරලා පෙන්වන ගති වෙනුවට දැන් දෙකේම තියෙන සමාන ගති පෙන්වන්න පටන් ගත්තාම ආස්වාසයේ අතරමැද හිදසෙත් ප්‍රස්වාසයේ දිගටම තියෙන කම්පනයක් විතරයි. චංචලයක් නම් චංචල භාවයක් විතරයි. ආලෝකයක් නම් ආලෝකයක් විතරයි. ඉතින් මේක දිහා බැලුවට පස්සේ අර සම්මුති ලෝකයේ භාෂා හුරු කරගෙන හිටපු යෝගාවචරයට මේ පරමාර්ථ ධර්ම වලට හැරෙනකොට ඝන විනිභෝගයේ සිදු වෙනකොට බොහෝම අපහසු තත්යකටපත් වෙනවා බලානින්න දෙයක් නැහැ. මේක වෙන්නේ මොකද්ද? බලානින්න කෙනෙකුට බලානින්න කෙනා නිකම්ම දිය වෙලා යන්න පටන් ගන්නවා. නිකම්ම නිකන් ඉර පායනකොට හඳ මිලාන වෙලා යනවා වගේ. ඉර පායනකොට තරුණපෙණී යනවා වගේ තමන්ගේ තියෙන සක්කාය දිට්ඨිය ක්‍රමයෙන් බොද වෙන්න පටන් ගන්නවා. මෙන්න මේකයි ප්‍රධානම හේතුව බය වෙන්න. නමුත් අපි කියන්නේ අරමුණ නැතුණයි කිය. ඔය බල්ලෙකුට කොතෙන්ද ගහුවත් උ කකුලටව තමයි උස්සන්නේ. ඒක ඒ බල්ලගේ හැටි. පොඩියෙකුට මුණලිටක් આવත් බඩ රිදෙනවා කියලා තමයි කියන්නේ. යම්ම දැනගන්න ඕනේ බඩ රිදෙනවා කිව්වට මෙයාට දෙන්නේ වෙන ලෙඩක් කියලා. ඒ වගේ තමයි අපේ සක්කාය දිට්ඨිය මේ බලාගෙන ඉන්න බුද්ධලයාගේ තියෙන අනන්‍යතාවය අරමුණ බොඳ වේගන යනකොටම බොඳ වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ඝණය කැඩිලා පුංචි අංශාංශු පේන්න පටන් ගන්නකොට අපි අපහසුකටපත් වෙනවා. අපි නිකන් අසරණ වෙච්ච ගතියක්, තනි වෙච්ච ගතියක්, පාල් තැනකට ගිහිල්ලා දැම්මා වගේ තැනක්. එහෙම නැත්නම් අපිට සම්බන්ධීකරණය කළ දකින්න පුළුවන් ඒ සාපේක්ෂ වස්තු නැති දැනකට වැටෙනවා වගේ පේන්න පටන් ගන්නවා. මෙන්න මෙතන උද්‍යත්ත ගාමිනී මේ දෙවෙනි අවස්ථාවට අවශ්‍ය ප්‍රඥාව නිපක ප්‍රඥාව නෙවෙයි. ඒක බුප්පත්තියෙන් එන එකක් නෙවෙයි. ඒක සතියෙන් අරන් දෙන එකක්. සුතමේ ඥාණයෙන් අරන් දෙන එකක්. චින්තාමේ ඥාන වලින් අපි උනන්දු කරවන එකක්. මේක ඉස්තිරසාර වෙන්නේ මේක තහවුරු වෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන්. නමුත් අපි ළඟ තියෙන පුදුමාකාර විරුද්ධත්වයක්. මේකට කෙනෙහි කිරෙල්ලක් මේකට අකමැති ගතියක් ඒ මොකද අපිට මේ પરමාර්ථ පැත්ත හුරු නැති නිසා ගිහිල්ලා නැති නිසා අපි දන්නේ සම්මුතිය නිසා ආයෙත් හයියෙන් හුස්ම අරගෙන බලනවා අර නැති වෙච්ච හුස්ම ගන්න. එහෙම නැත්නම් ඒ වෙලාවට පිටිපස්ස දැරලා බැලුවොත් තමන්ගේ කය පිළිබඳව හැඟීම නැතුව යනවා. සමහර විටක එක පැත්තක් විතරක් තියෙනවා බරට අනිත් පැත්ත නැති වෙලා වගේ පේනවා. සමහර වෙන උඩ පැත්ත විතරයි තියෙන්නේ යට පැත්ත නැති වෙලා වගේ. අන්න ඒ විදිහට මේ අර මෙතෙක් තමන් ධානා තිබුණු ඒ ලකුණු ගෙවි ගෙවි යනවා දකින්නකොට සමහරු ඇද්ද කරලා බලනවා ඔක්කොම පටන් ගන්නකොට තුන කෑලි ටික තාම කියනවාද කියලා. ඒකවල ගෙදර යන්නේ කියනවනේ. ඒ තරමටම අපි මේ භාවනා කරලා මුලමඳාක දැකලා මේකේ අනිත්‍යත්වය බලන්න ඕන වුණාට අනිත්‍යත්වේ මතුවේගෙන එනකොට අපි කරන විකාර දිහා බලනකොට පුදුමාකාර ප්‍රඥාවකින් මිස මේක පොඩෙන්න බෑ. වෙන විදිහකට කියනවා කවදාකවත් Tamanට හිතලා මේ පාරෙන් ගොඩෙන්න බෑ. ඒ විතරක් නෙමෙයි කියලා දුන්නත් ගොඩෙන්න බෑ. ඒ තරමටම අපේ තියෙන හැම ඥානයක්ම මේ උද්‍යත්ය ගාමිනී ඥානයට විරුද්ධ වැඩ කරනවා. අපි උපේලා තියෙන යම් වස්තුවක් වෙනවනම් අපේ ඉන්න තියෙන දුවදරුවෝ ඉන්නවනම් ඥානයක් තියෙනවනම් හැකියාවක් තියෙනවනම් සෑම උපදියක්ම මේ ඥානයට විරුද්ධව යනවා. ගිසා කුඩි එතෙන් යන්න කලින්ම දැනගන්න ඕන අපි මේ යන ගමනේදී මෙන්න මෙහෙම තැනකට එනවා. ඒක එනකොට අපි සාහලවනවා. ඒක එනකොට අපිට මේ බය ඇති කරනවා. නීරස ගතිය ඇති වෙනවා. එපා කරනවා නිකන් වක්කාරයට එන්න වගේ එනවා. මේක වැරද්දක් නෙවෙයි. ස්වභාවේ අන්න එතනදී නොසැලී මේක හරහා යන්න බුදුහාමුදුර අපිට උදව් කරන්නේ අපි දීපු දාන උදව් කරන්නේ පයින් දීපු පින් අපිට උදව් කරන්නේ අපේ අම්මලා තාත්තලා උදව් කරන්නේ යන්තර මන්තර උදව් කරන්නේ මේක හරි සම්‍යක් දෘෂ්ටිය බව තේරුම් අරගෙන ඉදිරියට යන්න ඕන ප්‍රඥාව තමයි මධ්‍යස්ථ ප්‍රමාණයේ උද්‍යත්ත ගාමී ප්‍රඥාව කියලා කියන්නේ එතනින් එහාට යන්න නම් බලානින මිනිස්සයා දිය වෙන්න වෙනවා. ඔන්න ඕන දෙයක් වෙච්චාවේ කමක් නැහැ කියලා යන්න අරින්න වෙනවා. මොකටද ඒ? අර දර්ශනය කඩා ගන්න නැතුව ඉන්න. අර භාවනා කඩා ගන්න නැතුව ඉන්න. ඒ වෙලාවේ නැත්තම් අපි කොයි වෙලාවෙ නැගිටලා සලුවක සාදාගෙන නැගිටනවාද කියන්න බැරි තරමටම නොසන්සුන් ගතියක් ඇති වෙනවා. නොරොස්නා ගතියක් ඇති වෙනවා. අසරණ ගතියක් ඇති වෙනවා. බය ගතියක් ඇති වෙනවා. අන්නේ එන වෙලාවේදී සෑහෙන ප්‍රඥාවක් ඕන දැනගන්න ඒක සාමාන්‍යයෙන් අටුවාචාරින් වහන්සේලා සදාන් කළා තියෙන්නේ කාය ජීවිත নিরপেক্ষව යන කෙනාට යන්න පුළුවන්. ඒ නිසා භාවනාවේ වගේ වේගන එනකොට තමයි තේරෙනවා නම් මේ නීරස ගතිය, පාකරන ගතිය ක්‍රම දෙක තුනකින් මේක පරීක්ෂා කරන්න පුළුවන් එකක් තමයි අරමුණ නැතුව ගියත් ඒ අපහසු ගති මත උනත් ධිකයට පවතින සතියක් මට තිබුණද කියලා. අනිත් දවසේ සතිය අඛණ්ඩව අරගෙන ගියොත් ඒ සතිය අපට ආරක්ෂකයෙක් වශයෙන් උදව් කරනවා. එහෙනම් මොනවාක්ද මේ මනෝ විකාරයක්වත් වෙන ලෙඩක් නෙමෙයි මේ භාවනාවමයි කියලා <clears throat> සතිය නිකන් අර ඒ දණ්ඩේ යන මිනිහට අත්තල උදව් කරනවා වගේ උදව් කරනවා. ඒ වගේම සමාධියත් ගන්න පුළුවන්. මම මේ සමාධිය දිගට ආවනේ එහෙම නැතු එක තැනකවත් ගිලුනේ නැහැ කිව්වොත් එහෙම ඒක උදව් කරනවා. දෙවෙනි එක තමයි ශ්‍රද්ධාව උදව් කරන්න පුළුවන්. හැබැයි ප්‍රසාද ශ්‍රද්ධාව නෙවෙයි. ඕකප්පන ශ්‍රද්ධාවක් වශයෙන් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ගිය පාරේ වේ යන්නේ. ඉතින් මේ වෙලාවට කාය ආසාව හෝ ජීවිත ආසාව තිබුණොත් ආපහු යන්න හිතෙනවා. ඒසාර ශ්‍රද්ධාවෙන් කියන ආචාර්යන් වහන්සේලා ඉඳ ගන්නකොටම මේ කයත් මේ ජීවිතයත් බුදුහාමුදුරන්ට පූජා කරන්න. ධර්මයට පූජා කරන්න. සංඝයාට පූජා කරන්න. සීලය ආවර්ජනය කරලා මාද මේ தත්තට આવොත් මම මේ මාත අරින්නේ නැහැ දිකට යන්න ඕනේ කියලා ශ්‍රද්ධාව කුළු ගන්නලා තියාගන්න කියලා. වීරිය මුත් කරතෑයි. ඒ මොකද ඒ වෙලාවට මේ කම්මැලිකම මේ බය ගතිය, අසරණ ගතිය, ඒකාකාරී ගතිය, අපට නිදිමත ගති මෙනේ කරන්න පුළුවන්. අරමුණ නැති වෙලා දිගට යනවා උනාට දැන් එපා කරවලා කම්මැලි වෙලා ඒකාකාරී වෙලා අසරණ වෙලා බය වෙලා පච වෙලා කොන් වෙලා নাනා ප්‍රවිධිත හිත එන්නේ නේක මෙනේ කරන්න වීර්යයක් තියෙන්න ඕන. ඒකෙන් ප්‍රඥාවක් තියෙන්න ඕනේ. දැන් ඒකමයි දකින්නේ. හැබැයි ඊට වැඩි ඒකේ ගැඹුරට ගිහිල්ලා සුණු බවටපත් කරලා රාශි සංඥාවෙන් දකින්න. රාශි සංඥාවෙන් දකින්නේ ඒකමයි. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම වෙසක් එකට හදන තොරණක ඉස්සරහ පැත්තේ ලයිට් එක බලන් ඉන්නකොට <coughs> හරි පුදුම තරු විදියට දුවනවා, රවුම් කරගෙනවා, මල් මාලා කරගෙනවා, ලස්සන සොරණක් තියෙනවා. නමුත් ඉලෙක්ට්‍රිසිටි දන්න කෙනෙක් පිටිපස්සේ ගිහලා ෆ්ලෑෂර් කොටේ දිහාම බැලුවොත් ගිනි විජ්ජුම්බරයි ඒක කරගෙනකොට තමයි අර ඔක්කොම ඉස්සරහ පැත්තේ වැඩ ටික යන්නේ. ඒක කිසිම ලස්සනක් නෑ. මේ විදුලියමයි සමහර විදුලි බුබුඩපත් වෙනවා, සමහර වනි වෙනවා. නමුත් අපිට පේන්නේ බුදු ඇස් කරකිනවා වගේ. එක බල්බයක් හෙල්ලෙන්නේ නැහැ. වර්ගපත් වෙනවා වර්ග නෙමෙන වර්ගපත් වෙනවා වර්ග නෙමෙනයි ආරේ නිසා අපිට පේනවා රස් විහිදෙනවා වගේ තරුමාලා ලස්සන ක්‍රම තියෙනවා. නමුත් බලහන් ගියාට පස්සේ එහෙම එකක් ඇත්තේ නැහැ. ඒක නිසා අර බුදුරැස් ශ්‍රද්ධාවෙන් බලනවට වැඩිය වෙනත් දර්ශනයක් පේන පටන් අරගන්නේ විද්‍යුතිය ගන්න එකනා ගිහිල්ලා ෆ්ලෑෂර් කොටේ දිහා බලනකොට. ඊටත් පස්සේ ඉලෙක්ට්‍රොනිකස් ගන්න එකනා බැලුවොත් කියාවි ඔය යන අංශු එකක්වත් දන්නේ නැහැ මේ මං කරකෙන්න මේ මේ තොරණකද කියලා. ඒ වගේ තියෙන ඒකාකාරී ගමනක්. අන්නේ වගේ තොරණ බල බල ඉන්න එකන පිටිපස්සේ ගිහිල්ලා ඒ රැෂර් කොටේ දිහා බලලා ඒක වැඩ කරන විද්‍යුතය දිහා බලනකොට ඒකේ නෑ මේ බුදුහාමසෝ පිටිපස්සේ කරකින විදුලියද යේසුස් වහන්සේ පස්සේ කරකිනවද එහෙම නැත්නම් කොහෙ තියෙනවද කියලා ඒකේ හැඟීමක් නැහැ. අන්‍ය වගේ ධාතු ගුණ දිගේ ඇතුළට යනකොට යනකොට යනකොට ඒ ඇති වෙන හැවහැරීම එන්නේ එන්නේ හැව අලහලා යන්න වගේ තියෙන ගතිය ප්‍රඥාවෙන් මිස දැන් සූදානම්ින් යන ප්‍රඥාවකෙන් මිස විඳින්න බෑ. එතින් ගියාට පස්සේ මුළු ඇඟ සහලවනවා. මුළු ඇඟක පාරට කිලිපොලා යනවා. උස්සල පොළවේ ගහනවා වගේ වෙනවා. සුලිසුලකට අහුනවා වගේ සිද්ධ වෙනවා. වතුරයට තද කරන හුස්ම ගන්න දෙන්නේ නැතු වගේ අල්ලගෙන ඉන්නා වගේ තේරෙනවා. ඉඹුරෙක් ඇවිල්ලා මුළු ඇඟම වෙලා ගත්තා වගේ සමානක තේරෙනවා. තද්ද සීත වෙනවා, තද්ද උණුසුම් වෙනවා. ඒ මොකද ධාතු ගුණ එක එකන ස්වාධීන වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් කියන යෝගාවචරයට මෙවුවා මම කියලා අඳුන ගන්න යන්න එපා. ධාතු ගුණ වශයෙන් බලන්න පුරුදු කරන්න කියලා. අන්න ඒකටයි කියන්නේ කාය ජීවිත নিরপেক্ষව යන්නේ කියලා. තියෙන්නේ තිබිච්චාවයි නැති වෙන්නේ නැති වෙච්චාවයි කියලා ගියොත් ඒක එහා පැත්ත දැක්කොත් මේ ඇති වෙන කම්පන චංචල සංසිඳන තැන. හරියට ඇවිස්සිච්ච මීමැස්සෝ ටිකක් ආයෙ තැම්පෙන් රත් වෙන වගේ දැකන් ගත්තොත් ඒ පුද්ගලයා සූදානමක් ඇති කර ගන්නවා දෙයක මේ වගේ එක එක අංශුවක් පාසා ඇති වෙන ඇතිවීම නැතිවීම දෙක දකින්න සුදුසුකම. මේක ඇත්තටම පෞරුෂත්ව වෙනසක් ඇති කරනවා. ඒ කියන්නේ දකින්න නැති දැක්මක් ඉතුරු වෙනවා. මෙතෙක් කල් තිබුණේ දකින්නෙක් සහ දකින්න දෙයක් අතර දැකීමක්. දැන් දකින්න දෙයි දකින්නයි දෙකම නෑ. නමුත් දැක්මක් තියෙනවා. මෙන්න මේ දැක්ම හරහා යන්න තමයි අපිට ඔය කියන සද්ධාව, ඔය අල්පාබාධ ගතිය, ෂටමායාවි නැති ගතිය, වීරිය, ප්‍රඥාව අවශ්‍යයි. අන්න ඔතෙන් ගියාට පස්සේ ඊ ගාවට ඒක දෝෂයක් නෙවෙයි ඇතිවීම නැතිවීම දෙක කිසිවක් නැති ඇතිවීම පැවතීම දෙක කිසිවක් නැති සම්පූර්ණ නැතිවීම පමණක්ම පේන්න පටන් ගන්නවා අපි ඉස්සර ජීවිතේ බලන් හිටියේ ඇතිවීමයි පැවතීමයි විතරයි නැතිවීම දකින්න කැමති නැති එක. ඒ කියන්නේ ජීවිතයේ උප්පත්තිය දකින්න කැමති, තරුණ වයස දකින්න කැමති, මරණය දකින්න කැමති නැහැ. ආනේකේ සම්පූර්ණ අනිත් පැත්ත වෙන්නවා. ඇති වෙනව වෙන්නන්නෙත් නෑ, පවතිනව වෙන්නන්නෙත් නෑ. සම්පූර්ණ කුණු වෙවි, දිර දිරා සම්පූර්ණ ජරා දිරාවට යන ගතියක් එන්න පටන් ගන්නවා. එතෙන්දී තද බයක්, තද අනිශ්චිත ගතියක් යෝගාවචරයට ඇති වෙනවා. සමහර විටක වයසක යෝගාවචරය ඉන්න කෑමේ පාවෙන. නිින්දයක් නැතුව යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දේ හරියට වටහා ගත්තේ නැත්නම් බාහිර ලෝකෙත් එක්ක නුරුස්නා ගති පහළ වෙනවා. ඒ වගේම බලාපොරොත්තු සුන් වෙච්ච ගතියක් ඇති කරනවා. කතා කරන්න එපා වෙනවා. බණක්වත් අහන්න එපා වෙනවා. පුදුමාකාර විදිහේ නිකන් මේ අමතර ගති වගේක් මහා මුදුම ගති වගේක්. ඇති වෙන්න පටන් අර ගන්නවා. එතෙන්ට එන්න තමයි ඉස්සල්ලා අර විදියට අහලහප්පල ගන්නෙ. අනේ තෙන ගියාට පස්සේ යෝගාවචරයට අරමුණ දිහා බලබලා පුහුණු කරපු හිත අරමුණ නැති වෙනවත් එකම හිත නැති වෙන හැටි පේන්න පටන් ගන්නවා. ඒක අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා. අපි මෙතෙක් කල් බැලුවේ අරමුණ නැති වෙන්නේ නැති වෙන හැටි. නමුත් මෙතෙන් ගියාට පස්සේ අරමුණක් පහළ වෙනවා ඒක දකින්න හිතක් පහළ වෙනවා අරමුණ නැති වෙනවා ඒත් එක්කම හිත නැති වෙනවා කියලා ඒ දකින්න හිත පවා අරමුණට වැඩිය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් යන බව දකින්නේ ඊගාව හිතේ එතකොට ඒ හිත එච්චර කෙලෙස් නැහැ ඒ හිත ඊගාව හිතෙන් දකින්න අන්න එහෙම දිගින් දිගට දිගින් දිගට යන්න පටන් අරගත්තාම එතනදී මේ වයමයි දකින්නේ වියෝමමයි දකින්නේ ඒකට කියනවා නිරෝධය දකින්නයි කියලා නිරුද්ධ වීම දකිනවා. ඒක බොහෝමත්ම පේන්නේ කොහොමද කියන බය එළවන සුළු අසරණ කරන කවදානම් මම මේකෙන් ගැලවෙම්දෝ කියන විදිහේ මිදීමේ ආසාවක් ඇති කරමින් තමයි ඒ නිරෝධය දකින්න අවස්ථාව පහළ වෙන්නේ. ඒක ඇත්තටම කියනවා නම් පහාන සංඥාව කියලා ප්‍රහාණය ඒ කියන්නේ කෙලෙස් අතහැරීම එහෙම නැත්නම් මේ සංසාරයෙන් ගැලවීමට ගන්න ප්‍රයත්නේ පළවෙනි කොටිය පළවෙනි ලකුණ බාටපත් වෙන්නේ අන්න විදිහට ගෙවා දැමීම දකින්න එකයි ඒ දකින්න ඉස්සෙල්ලා තමයි මේ ශීඝ්‍රයෙන් ඇතිවෙමින් නැතිවෙන බව පේන්න පටන් අරගන්නේ උඟව දෙනකොට ඒකවත් විනිවිද ගන්න අමාරුයි මොකද හේතුව මේ ශරීරය ගැන තියෙන ආසාව සහ ජීවිතය පිළිබඳ තියෙන ආසාව. මොකද ඒක හරහා ගියොත් ඊට පස්සේ පේන්න පටන් ගන්නවා අපිට මේක මොනම විජයකවත් නඩත්තු කරන්න බෑ. මේක දිරමින් තියෙන්නේ. මේක වියෝවීමෙන් පවතින්නේ, නිරුද්ධ වීමෙන් පවතින්නේ කියලා කවදානම් මේකෙන් ගැලවෙන්නෝ කියන එක අටුවචන් වහන්සේලා පෙන්වන්නේ. ගැරන්ඩියකට අහුවෙච්ච ගෙම්බෙක් උඩ පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් ඒ ගිබ්බකටෙන් ගැලවෙන්න උත්සාහ කරනවා වගේ මේ සංසාරේ මොන සැප ලැබුණත් පිරිමිකම ලැබුණත්, ඥානකම ලැබුණත්, පැවිද්ද ලැබුණත් මොන සැප ලැබුණත් මේ தත්වයෙන් නම් මග අරින්න බෑ කියන එක තේරෙනවා. අපි හිතාන ඉන්නේ එහෙම නෙවෙයි රජපෞලක උපදිලා. එතකොට නම් මේ දුක් අඩු වෙයි කියලා. එහි ඉන්න හමුදු කෙනෙක් ඉන්නවා මට ලැබනාත් වෙනකොට ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඔක්කොම ලැබෙනවා. හැකියාවක් ඕනේ නැහැ මොකද හම්බ වෙනවා. මේක ළමයිලු මහා කර්ම රට ලංකාව මොනවාක්වත් ඩෝල් එකක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අමාරු ජීවිතය. ආදී ගියාම නිකම් ඉවරයි. මෙතෙන් ගියාට පස්සේ තේනවා කොහේ හිටියත් අර අපිට රාහුල හම්සෝගේ වගේ බල්ලෙක්ගේ අසුචි ටිකේ පිටිමැදලා ගන්න දෙයක් නැහැ. එතෙන්ට යන්න තමයි අර ශීඝ්‍ර ඇතිවීම නැතිවීම පෙන්නලා පදනම දෙදරලා යනවා. දෙදලා ගිහිල්ල ඉවරලා නිරෝධ දකින්නකොට තමයි ඒ යෝගාවචරය ඇත්තටම <clears throat> යෝගාවචරයේද නැත්තම් සෙබලේ යුද පිටියක සැබලෙද්ද කියලා බලන්න. බුදුරජාණන්සේ සඳහන් කරනවා සමහරු යුද්ධ හමුදාට වැටෙන බැඳෙනවලු යුද්ධ නැති කාලෙට. හැකියාවක් විදියට. නමුත් කවුරු හරි රටක් ඇවිල්ලා මේ රටට අභියෝග කරනකොටම පැනලෙනවා. මොකද එයා සැබලෙක් නෙවෙයි. එයා රැකියාවට කරන්න හදන්නේ. තව කට්ටියක් ඉන්නවලු ඒ අනික් සතුරු සේනාවල වාහන තමංග රටට ඇවිල්ලා එව්ව යනවා එනවා දකින්නකොට දූවිලි දකින්නකොට පැනලා යන කට්ටියක් ඉන්නවා. තව සාක්කයක් ඉන්නවලු මේ රජයත් මේ යුද්ධෙට ප්‍රකාශ කරලා යුද බිමේ කඩු හනිනකට හද්ද ඇහෙනකොට පැහැයන කට්ටිය. එක්කෙනෙක්වත් යෝධා ජීවියෙක් නෙවෙයි කියලා කියනවා. එක්කෙනෙක්වත් සෙබලෙක් නෙවෙයි කියලා කියනවා. ඒ වගේ තමයි භාවනා කරනකොටත්. ඒ වගේ පටන් ගන්නකොටම දුවන කට්ටියක් ඉන්නවා. ඉදිරියට යන කෙනා තමයි කවදා හෝ මේකේ ආය කිසිම ඉස්පාසුවක් ගන්න දරක් මේක ඇත්තේ නෑ. කවදා හෝ මේක ඇති හැටි දැක්කනම් මේකේ එකම තැනක ඇඟිල්ලක් ගන්න තැනක් නැති බව. සම්පූර්ණ නිරුද්ධ වෙන දෙයක් වර දැක්කට පස්සේ තමයි අර උද්‍යප්පේ ගාමිනී ප්‍රඥාව කියලා පැමිණෙන්නේ. එදාට එන්නේ මුංචිතු කම්මිතා ඥානය මට මේන් කවදා ගැලවෙන්න ලැබෙයිද කියලා. ඉතින් ඒක මූලික අවශ්‍යතාවයක් නෙවෙයි. ඒක වෙන්නේ අර උද්‍යප්පේ ගාමිනී ප්‍රඥාව දියුණු දියුණු වෙච්චාම ඇති වෙන සත්‍යය. අනේ එතෙන්ද ගියාට පස්සේ තමයි තේරෙන්නේ මෙවැනි ධර්මයක් මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන මේ තණ්හාව තුල ਸਰවචනාංශය හොයාගෙන යනකොට මොන වගේ ප්‍රධාන වීරියක් මොන වගේ ආර්ය මේ පරිේශනයක් උන්වහන්සේ කරන්න ඇද්ද කියලා. ඊටත් වැඩි ප්‍රශ්න තියෙන ඕක නෙවෙයි මේ ධර්මය තව කෙනෙකුට කොහොම කියලා දෙන්නද කියන්නේ. ඒකයි ਸਰවචනාංශي බුදු වුණාට පස්සේ බණ නොකිය අතහැරියේ. ඔක්කොටම ඕන කරලා තියෙන කන්න පුළුවන් જાතියක් කියලා දෙනවනම් හරි කැමතියි. අමන්ට ඔය හිත ඔය ඇහැට අහුවෙන, කනට අහුවෙන, නාසයට, දිවට, කයට අහුවෙන මොනවා හරි එකක් තියාසනනම් කීයක් හරි දීලා කරගන්න. නැත්නම් අත තියෙන තියෙන තැන එරුම් කඩක් වගේ අත තියෙන තියෙන තැන දිරච්ච බත ගතියක් අත තියෙන තියෙන තැනක නිරුද්ධ වෙන ගතියක් දකින්න මෙච්චර දඟලන්න ඕනද කියලා සරුවචනාංශයේ කෙරෙත් වැඩි අදහස ඇති කරගන්නවා ඒක නිසයි උන්වහන්සේ බණ නොකිය හැරී. නමුතර අපේ සංග්‍රහ පොත්වල සඳහන් කරලා තියෙන්නේ සහම්පති බ්‍රහ්මරාජයා කිවලු විනාසයි ලෝකේ විනාසයි. මෙච්චර කල් බුද්ධ සම්බෝධිස්සාමි කිය කියා බුදු වෙන්නේ මේ බුදු කරවන්නේ මේ කියලා පාරමිතා හිටු බුදුහාමුදුරුවනේ මේ බුදුනාට පස්සේ බණ කිය අතාරින්න හිතුවේ. ඉන්නෝහන්තර ඉස්සාමි කියලා ඉතර වන්නේ මේ ඉතර කරවන්නේ මේ කියලා. ආරා සංකේ කල්පලක්ෂයක් යටම් පාඩ කියපු බුදුහාමුදුරෝ නේද බුදු වුණාට පස්සේ බලමු කියන්නේ හිටියේ. මුත්තෝ හම්මෝච ඉස්සාමි මම මිදෙන්නේ මේ අනු මුදවන්නේ මේ කියපු කෙනා නේද කියලා. බොහොම බගෑවිලා කියලා තිනවා මේක කරන්න එපා. ඊරොත් ලෝකෙට කිසි සරණක් නැහැ කියලා. සමහරුන්ගේ ඇස්වල දූවිලි අඩුයි. අල්ප රජස්කයි. ඒගොල්ලෝ සමහරට තේරුම් ගන්න පුළුවන් නිසා අප්‍රතිහතව දිග්ගට කියන්නේ කියලා. ඊට පස්සේ තමයි දවස් කොච්චර දෝ ගාන පයින් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේක දායි යනකොට මේ පස් දෙනා කිව්වලු ඔය එන්නේ අපෙන් කැපගන්න ඔයා රජපෞල එක්කනේ දැන් ඇඟ කාලා තර කරගෙන ඔය එන්නේ අපෙන් උපස්ථාන ගන්න. එක එක්කත් යන්න බෑ ඉස්සරහට. මොන උදව්වක් කරන්නේ බෑ. මොන්න තරම් අමාරු වෙලයි කියනවාද අඩු ගානේ මුල්ම සූත්‍රයවත් දේශනා කළා තියෙන්නේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රය. එතනදී කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඉස්සරලා උද්‍යප්පඥානය අවබෝධ කරගන්නවා. යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන එක තමයි උන්වහන්සේ ආબોධ කරේ. යමක් ලෝකේ ඇති වෙනවා නම් ඒ සියල්ල නිරුද්ධ වෙනවා කියලා. ඉතින් කවුද උදම් මැන්නේ? කොණ්ඩඤාමරුනේ බුදුහාමුදුරුවෝ. මෙන්න මේ ධර්මයේ සත්‍යයක් උනාට දුන්නට බාරගන්නේ ධර්මයක් මේකේ තියෙන්නේ. ඒක නිසා යමෙක් ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ ශාසනය කරන් තියෙන ලොකුම සේවය. එහෙම නැත්නම් ශාසනයේ නිමි પરම්පරාවක් වාටපත් වෙනවා. අකින් අතර ගෙනියන කවුරක්වත් නැහැ. මොකද හැම කෙනාම හිතන්නේ ඉඳුනම් පිනවීම පමණයි. එතකොට ඉවැනි කෙනෙකුට අර Nirodhe දකිනකොට කැඩි කැඩි යනවා දකිනකොට බිඳි බිඳි යනවා දකිනකොට හිතෙන්නේ පාඩුවක් සිද්ධ වෙනවා වගේ කියලා. ඉතින් වෙන්නේ අර කබලෙන් ඉවර පයින්නා වගේ ආයතරයක් ඉඳුරංගේ පැත්තට යනවා. අන්න එහෙම වෙන්නේ නැතුව ඉදිරියට ගත්ත ගැම්ම උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවක් සහිතව තියෙනවා නම් බුදුහාමුදුර සඳහන් කරන යෝගාවචර කියලා කිය හැකි කියලා. ඒක නිසා වැඩ කරන කෙනාට මේක ඇහෙනකොට සංවේගී භාවය. එනිම සත්පුරුෂයාට අසත්පුරුෂයාට හිතෙන්නේ එච්චර දෙයක් කරන්න එක්ක අපිට පිං නැහැ. එහෙම නැත්නම් අපිට මේ බබාටි ගල් ලොකු වෙනකන් ඉඳලා භාවනා කරන්න ඕනේ. අනම්මනම් කියලා එහාට දානකොට හිතනවා මොනවත් එක්කද මේ අපි ගලපන්නේ කියලා. මොන වගේ දෙයක් එක්කද අපි මේ ගලපන්න හදන්නේ අපේ මේ වැඩ මේ තරම් ගැඹුරු දෙයකට යනකොට අර මඳුරුවා කියලා යනවා වගේ චක්කන සද්දයක් આવුත් රැට කැම කියන්න එපයි කිව්වා වගේ ආපහු එන්නම් කියලා යන ගමනක් නෙවෙයි යන්නම් කියලා යන ගමනක් මේකේදී ඉතින් ඒකට සංඥාව තමයි මේ සර්වඥාන්සේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනී සංඥා උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති අචාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා සම්පූර්ණ දුක් ගෙවා කිරීමේ ඒ ආර්යයන්ගේ නිබ්බේද ගමනේ දක්වා යෑමට අවශ්‍ය කරන්නා වූ උදේ ඇතිවීම නැතිවීම පිළිබඳ ප්‍රඥාව අවශ්‍යයි කියලා. මේක ආරම්භයේදී අවශ්‍ය කරන්නේ බොහොම තුනී අවස්ථාවක්. යනකොට යනකොට තමයි අනිකුත් ඉන්දිය ධර්මත් එක්ක වැඩිලා තාම සියුම් තැනකට යන්නේ. එතෙන්ද යනකොට කොච්චර දුරට මේක වෙනසක් ඇති කරනවද කියනවනම් ඒ ප්‍රඥාවන්තයත් ප්‍රඥාත්වන්තයාගේ සක්කාය දිට්ඨියත් ආත්මයත් සම්පූර්ණ නිෂේධනය කරලා හුදු අනාලම්බිත වූ නිවනක් විතරයි චෝ කරන්නේ. නිවන් දකින්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ කරගෙන යන වැඩේ අවසානයේ කෝක වෙතත් මේකට යොදන කාලය වුණත් බොහෝ වටිනකමක් තියෙනවා. අමාරුයි තමයි. නමුත් ඒකේ කෙරෙන්නේ සාසන වෙනුවෙන් කරන්න තියෙන උත්තරම සේවයක් මෙතන කෙරෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් සාසනයෙන් ගන්න දෙන උස්සස්ම සේවය තමයි අපි ගන්න. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ වේදනාවක් ආවත් ඒක නැති වෙනවා. සැපක් ආවත් ඒක නැති වෙනවා. කොයි දේ ආවත් කවදාකවත් මේකේ හිටින දෙයක් නැහැ. අන්න ඒ විදිහට බැලුවොත් අපේ හිතේ ඉන්නේ සත්පුරුෂ වෙනවා. ඒ නිසා අපි ළඟ දැනට තියෙන ඒ උදයබ්බේ ඥානය කියන එක තියෙනවා නම් ඒක දියුණු පවණු කර ගැනීම තමයි අපට තියෙන්නේ. නමුත් ඒක මූලික අවශ්‍යතාවක් වශයෙන් අවශ්‍යතාවයක් වශයෙන් පංච මේ ප්‍රධානියංග අපි ළඟ තියෙන්න ඕනේ. ඒක මම මේ නෑයි කියලා ඉඟ කරන්නේ නෙවෙයි මම මේ ධර්ම දේශනාවක් වශයෙන් මේක ඉදිරිපත් කළේ. මේ තියෙන එක දියුණු පවුණු කරගෙන, චිවුණු කරගෙන යන්න අපි කැපකල යුතු ප්‍රදේශය දිහා බලනකොට උපයන්න උපයාගත් ප්‍රඥාවත් වටිනවා. ඒක දියුණු කරගත්තේ නැත්නම් ඒකත් ප්‍රඥාව වෙන එකමක් තමයි. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු අපි මේ දිවා රාත්‍රී වශයෙන් කරගෙන යන මේ වැඩ නිසා අපිට එකතු වෙනවා නම් යම් ජවයක් ශක්තියක් ඒ නිසා අපට ඒ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව දියුණු තියුණු වෙලා ඒ Nirodhe දැකීමෙන්ම කෙලවර කර යුතු ඒ මාර්ග ඥානි ඵල ඥාන දක්වාම ය아가න්න මේ ශක්තිය ධෛර්ය බලය අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඒ ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ